හොඳයි ගෞරවනීය <clears throat> සංගරත්නයේ අවසරයි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට තවත් බ්‍රහස්පතින්දාවක් සැප්තැම්බර් මාසේ 20 වෙනිදා අපිට යෙල ධර්ම දේශනාව සඳහා අවස්ථාව සීලුම දිනායේ ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යෝපිසෝ භික්ඛු අපත්තමානසෝ අනුත්තරං යෝගක්ඛේමං පත්තේමානෝ විහෙරති සෝපි ඒකත්තං ඒකත්තතෝ අபிජානාති ඒකත්තං ඒකත්තතෝ අභිඥාය වේ කත්තං මා මඤ්ඤේති තී ගරුකටයුතු සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ සබ්බාසව සූත්‍රයේ තවත් පාඩයක් ඉදිරිපත් කරගත්තේ දවසේ මාතෘකාව සඳහා ඉතින් මේ පාඩය සඳහන් වෙන්නේ සාරවත්යන් වහන්සේගේ ලෝක විග්‍රහයේ සේක පුද්ගලයෙක් සම්බන්ධව ලෝකේ දිහා බලන හැටි, පේන හැටි, එනත ඒක විද්‍යාවකට කියනනම් බැලිය යුතු හැටි පිළිබඳව කරන විග්‍රහයයි. ඉතින් අපි කලින් මතක් කරගත්තා වගේ දේශනාවල මුලදී මේ ඉස්සලා සර්වචනාංශයේම කිසියම් හැදියාවක් බණක් නොදන්න අසුතවත් පුතුජණයා කොහොමද කියලා විස්තර කරනවා. ඒකත් ඇත්තටම හරිම ලස්සන වැඩි අසුතවත් පුතුජණේවත් ඒක ගැන දන්නේ නැහැ. සර්වචනාංශී ඊට වැඩි දන්නවා. අපි හිතන්නේ මේ වැඩේ ඉන්න කෙනා ඒ වැඩේ ගැන හොඳටම දන්නවා අත්දැකීම පළවෙනි පන්ති අත්දැකීමක් තියෙනවා කියලා. නමුත් අසුසත් පුතුත්ජනයා දන්නේ තමන් නොදන්න බව. සර්වජන් වහන්සේ දන්නව ඒ විතරක් නෙවෙයි ඒ ඇත්ත නොදන්න බවක් දන්නවා. ඒ නිසා සර්වජන් වහන්සේගේ ලෝක විග්‍රහය කාටවත් අනුව වෙනස් වෙන්නේ නැහැ කාලානුරූපව පරිණාමයටපත් වෙන්නේ නැහැ. හැබැයි මේ කතා කරන්නේ පුතුත්ජනයා පිළිබඳව. අසුසත් පුතුත්ජනයා පිළිබඳව. ඊට පස්සේ සාපේක්ෂව ਸਰවඥාන්සනමක් ලෝකේ පහළ වෙච්ච යුගයක ශාසනයේ තියෙනකොට මේක දැනගෙන සමහරව ශික්ෂා වෙන්න පටන් ගන්නවා. අසුසත් පුතු ජන ඇතුළ නැති වෙනසක් හික්මීමක් සීක தත්ත්වයටපත් වෙනවා. එතකොට මේ පුද්ගලයාගේ අර අසුසත් පුතු ජන දැකපු ලෝක දර්ශනය වෙනස් වෙන්න පටන් ගන්නවා. අන්නේ වෙනස් වෙන ප්‍රදේශය මේ සීක පුද්ගලයෙක් යටතේ සරුවචාන්ති විස්තර කරනවා. ඊට පස්සේ මේ වෙනස අන්තිමට අසේක භාවයටපත් වීමෙන් රහත් භාවයටපත් වීමෙන් ලෝකේ යනු මේය කියලා ඇත්ත ඇටි දැන ගැනීම වෙනවා. ඒකට අසේක භූමිකාව සරුවත් chance පෙන්නනවා. ඊටත් වැඩිය සුවිශේෂත්වයක් සරුවත්ඥන් වහන්සේ දකිනවා. අරයත් රහතන් වහන්සේ නමකටත් වැඩිය වෙනසක් සරුවත් chance දකිනවා. එතකොට ඒකට වෙනමම පරිච්ඡේදයක් වෙන් කරලා තියෙනවා සර්වඥ දර්ශනය. ඉතින් අපි ඉන්නේ මේ සීක දර්ශනයේ. ඒක තමයි මේ පරිණාමයට පත් වෙන යුගයේ. ඒක තමයි මේ රූපාන්තරණයට ලක් වෙන වෙලාව. ඒක තමයි විපරිණාමයේ දක්වන අවස්ථාව. ඉතින් ඒ කාලේ මේ විපරිණාමයේ දක්වන වෙලාවේ අසවල් දේ ඇත්තයි කියලා කියන්න බෑ. මේ බැලපු දේ තව පොඩ්ඩකින් බොරු වෙනවා. ඒ නිසා මේකට අනිත්‍ය කියලා තමයි කියන්නේ. ඉතින් අර සීක භාවයේ තියෙන තද්ද නිට්ටය භාවයක්. බුදුම විදියට වස්තු භෝග දේපල අල්ලගෙන නම නම්බුනාම ඉස්තර චංචල දේපල අල්ලගෙන හඳුනා ගැනීමක් තමයි තියෙන පෘ탁 පෘ탁 කියනකොට. මේ සීක භාවයේදී ඒ වගේ තියෙන බොල්භාවය මරණයේදී අත්දකින්නදී කල්ැතුව ටිකක් දකින්න තමන්ගේ අර භාවනා ක්‍රමේ නිසා සහ අන්වේ ඥාන නිසා, චින්තාමේ ඥාන නිසා. මේ තාම පදනමක නැහැ. තාම පట్టල වෙලා නැහැ. ඊට පස්සේ තමයි මේ මෙතෙක් යම් තාක් යමක් නිට්ටයයි කියවනම් ඒ සියල්ලම අනිත්‍ය බවත් යම් තාක් සැපයි කියවනම් සියල්ලම දුක් බවත් යම් තාක් සුභයි කියවනම් සියල්ල අසුභ බවත් යම් තාක් ආණ්ඩු මට්ටු කරන්න පුළුවන් කිව්වනම් ඒ තාක්කේ ආණ්ඩු මට්ටු කරන්න බැරි බවත් කියන අර පෘථග්ජන භාවයේ අනිත් පැත්තට යනවා. අන්න මේ මැද අවස්ථාවේදී මේ ලෝක දර්ශනය 24 ආකාරයකට සරුවත් යනසේ දක්වනවා. ඒ සීක කියන පුද්ගලයා මේ පෘථග්ජන භූමියේ ඉන්න කෙනා පට වියාපෝ තේජෝ දකින්නට වැඩිය වෙනස්ව කොහොමද පට වියාපෝ තේජෝ දකින්නේ? දැන් මේ හතර භූතයන් විශේෂයි යගේ දර්ශනය හතර භූතයන් මහා භූතයන්ගේ භාෂාව තේරුම් ගන්න හැටි. ඊට පස්සේ ආකාශ ධාතු මේ හතර මහා භූතයන්ගෙන් වෙන් වෙච්ච භාවයේ ඒවා පරිච්ඡින්න අවකාශය කියලා කියන ආකාශය දකිනවා. ඉතින් සීක භාවයේදී අලුත් අලුතක් තියෙන්නේ රූප ද්‍රව්‍ය වල හේව නැල්ල වගේ මැටර් එකේ ඇන්ටි මැටර් එක දකිනා වගේ ආකාශය දකින්න පටන් ගන්නවා. ඉතින් ඉතල ඉතල මේක බය වෙනවා මඩ වකුර කඩිය තියනවා වගේ පදනමක් නැති තැනක් වගේ මොකද රූප ලෝකේ රජ වෙච්ච කට්ටියට මේ ආකාශය දකින්නකොට මහ පුදුමාකාර බයක් ඇති වෙනවා. නමුත් සද්ධාවෙන් සීලෙන් යනකොට පේනවා බය වුණාට මේ හැම දෙයක් අතරම විශාල ආකාශයක් තියෙනවා. මේ පුපුරු ගහලා තියෙන්නේ, පැලිරි ගිහිලා තියෙන්නේ, හුලංගෙට ගිහිලා තියෙන්නේ. අපි ඒවා නොදකින්න උපමට්ටම් කරගෙන හිටියට හැම තැනම පුපුරලා තියෙන්නේ. ඉතින් ඒ ආකාශයේ දැක්කට පස්සේ රූපයි ආකාශයයි කියන දෙක අතර ගැටුමක් නැහැ. අපි මේක හොඳයි මේක නරකයි කිව්වා. මේක ඇතිද මේක නැත්තේ කියලා දෙකකට අතර ඒ දෙකොල්ල අතර එහෙම වෙනසක් නැහැ. ආන්න එක දැනගත්තට පස්සේ තේරෙන්න පටන් ගන්නවා මේ රූප ලෝකයේ ඉක්මවන්නම මේ කාම ලෝකේ ඉන්නේ නැත්තඳ ලේසියක් නැහැ. ඒගොල්ලෝ මේ රූප ලෝකේ රජ වෙන්න හදනවා. නමුත් මේ රූප ලෝකය අරූප ලෝකයේත් එක්ක තියෙන සම්බන්ධය වෙනස පවා මහා ලොකු වෙනසක් නෙමෙයි අපිව ලොකුවට ගණන් ගත්තට කියලා ආකාශය දකිනවා. ඊට පස්සේ එයාට තේරෙන්න පටන් ගන්නවා මේ දෙක අතරමැද ඉන්න වෙලාවේ මේ රූපය සහ අරූපය අතරමැද ඉන්න වෙලාවේ මේ දෙයියෝ මේ ප්‍රජාපති මේ බ්‍රහ්ම කියන පදාර්ථවලට සංකල්ප වලට පුදුම පණීමක් එනවා. හරිම ගූඪ භාවයක් පේනවා. මොකද මේ රූප ලෝකේ අරූප ලෝකේ අතර නැත්නම් කාම ලෝකේ රූප ලෝකේ අතර මේ ප්‍රදේශයේ තාම එළිය වැටලා නැහැ. අන්ධකාර භාවයක් තියෙන ඒක හැමදේම තියෙනවා. භූතයෝද දියෝද බ්‍රහ්මියෝද ප්‍රජාපති. ඉතින් මේ හැම එකකටම බොරු නෙවෙයි මේ කතා කරන්නේ. හැබැයි හරියට දැකලා නැතුව. ඒ නිසා මේ එකක් හැම එකක්ම සරුවචාන්සේ පෙන්න කොහොමද පුතත්ජනයා දකින්නේ කොහොමද සීක පුද්ගලයා දකින්නේ කියලා. ඊට පස්සේ පෙන්නනවා මේ කෙනා මේ ඔක්කොම හොල්මන් තියෙන්නේ රූප ලෝකයට කැදර වුණොත් විතරයි. රූප ලෝකයට කැදර නැතිවීමේ පදනමක් විදිහට ආකාසානං ඡායතනේ ආකාශය අනන්ත කරගෙන ආයතනය කරන ජීවත් වෙන්න පුළුවන්. එතකොට තේරෙන පටන් අර ගන්නවා රූප මොනම දෙයක් ඇතුළත් විඥානයගේ පැවැත්මක් තියෙනවා. ඒ කියන්නේ රූප නැති නාමයක් තියෙනවා කියන එක නෙවෙයි. අපි දන්න රූප ලෝකයෙන් අයින් වුණාට විඥානය කොහොම හරි ගැටේ ගන්නවා. ඒකත් විඥානං ඡායතනේ තේරෙනවා. එතකොට මේ විඥානය කරන්නේ මෙවට යන්න නොදී කාමයට ඇදලා තියා ගැනීමයි මාරපාක්ෂිකයි. ඒ නිසා මේ විඥානයේ වටහා ගන්නා සුළුව විඥානය කරන මේ හොල්ලා තෙල්ලන් ටික මේ මැජික් ටික බලන්න ගියාට පස්සේ යාට පේන්න පටන් ගන්නවා විඥානයේ ඇතුළු කොට ඇත්තා වූ මේ සියලුම රූප එනතම් පට වියාපෝ තේජෝ ආකාශ විඥාන කියන මේ පහම ගණ්ඩ දෙයක් නැහැ අකිංචනයි කියලා. මේ පහටම තමයි සමානට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ ඒ රූප සියුම් කරලා එකතු කරලා නාම කොටස් බෙදලා දක්වනකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කියනවා. එහෙම නැත්නම් රූප විස්තර කරලා කියනකොට පට වියාපෝ තේජෝ වායෝ ආකාශ කියලා පෙන්වනවා විඥානේ නාම රූප නාම වශයෙන් පෙන්වනවා මෙන්න මේ දෙකම තුච්ච රිත්ත ශූන්‍ය වශයෙන් වැටෙනකොට අකිංචන කියලා කියනවා කිසිවක් නැති භාවයක්. ඉතින් ඉස්ලාම රූපය ඉක්මබල මඩේ අඩිය තිබ්බ කෙනාට හිස්තන වගේ එකන අඩිය තිබ්බ කෙනාට විතරක් යන්න පුළුවන් තැනක් තියෙනවා නාමයත් අභාවයේ දකින අකිංචන භාවයේ. නමුත් ඒකේ වැඩි වෙලා ඉන්න බෑ. ඒක නිකන් මේ මාරු වෙන තැනක් විතරයි. ඒක පුරුදු වෙනකොට ඒ පුද්ගලයා සාමාන්‍ය කියන්නේ කොන් හින්දක් වගේ දෙයක් මොනම දෙයක්වත් මතක නැහැ. එක්ක ගැස්සිලා අවදි වුණා. මොනවා වෙනවද දන්නේ නැහැ. ඒ කියන්නේ මේ ලෝකෙදී මැරිලා ආය උපදිනවා වගේ දෙයක් කරනවා. ඉතින් ඒකට පුදුම බයයි. ඒ බය කොච්චරද කියනවනම් සමහරු කායිකව වැටෙනවා සමහර මානසිකව වැටෙනවා. ඒ තරම් අපි පදනමක් නැතුව ජීවත් වෙන්න බෑ කියන දේ අපි ඔළුවට දාලා තියෙනවා. නමුත් පැවැත්ම තියෙන්න පුළුවන් මොකද්ද එකක්? ওই කියන පට නාම රූප දෙකම අභාවපත් උනත් මොකද්ද මේකේ නෙත්‍යයක් තියෙනවා. ඒ නෙත්‍ය මරණයට පස්සේ තමයි ගන්න පුළුවන් වෙන්නේ කියලා සමහර හිතනවා. ඒ නැත්නම් ඒක දිව්‍යන් වහන්සේගේ කැලලක් කියලා හිතනවා. ඒ නැත්නම් මෛත්‍රී බුදුහාමර වෙනකන් ඉන්නවා. මේ යෝගාවචරයා මේකට බය නිසා මට මේක අත්දැක ගන්න බැරි වුණාට බය නැතුව මේකේ හිටියොත් මේ ජීවිතේදී මගේ මම වෙන් වෙලා නැත්නම් මම ආයෙනෙන්තරව ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. නමුත් ඒක එච්චර තාත්වික සමතුලිත තරක් නෙවෙයි. ඒ යෝගාවචර ඊට පස්සේ මේ ආකාසානංච මේ නේව සංඥානා සංඥායතනටනවා තියෙනවා තමයි නෑ තමයි. නමුත් දෙකම හුදු විඤ්ඤාය සංඥාවක් විතරයි. ඒක නිකන් හීනයක් වගේ. ඒ නිසා මත්ත්‍ච්ච විලාකයක් මිසක මේකේ රණ්ඩු කරන දෙයක් නෑ කියලා උදේදනාංශේ මේ පෘථග්ජන භූමියේ සහ සීක භූමියේ ආකාසානං ඡායතන විඥානං ඡායතන අකින්චඤ්ඤායතන නියසඤ්ඤාන ආසඤ්ඤායතන ආදී මේ ලෝකයේ ඉඳුරන්ට ගෝචර වුණාට පස්සේ අපි නටවන නැටවිල්ලත් ඉඳුරන්ට ගෝචර නොවන විශාල ප්‍රදේශයක් තියෙනවා ප්‍රඥාවන්තයර දකින්න පුළුවන්. ඒක ප්‍රඥාවන්තය බයකට ගණන් ගන්නෑ. මොකද ප්‍රඥාවන්තයර කෙලස් නැති නිසා. පෘථග්ජනයක බයකට ගණන් ගන්නවා. අඳුරන්න බෑ, ඉඳුරන්ට ගෝචර වෙන්නේ නෑ, ගුඩයි. පාලනය කරන්න බැරි නිසා ඒකට එයා ඒකට බයක් ඇති කරනවා. ඒක තමයි කෙලස් කියන්නේ. මේ නොදන්න දෙයට තියෙන බය තමයි කෙලස් කියන්නේ. ඒක ඒ පුද්ගලයාට පෙනී හිටින්නේ බයක් විදියට. ඉතින් ඒ පුද්ගලයා හැම වෙලාවෙම කවුරු හරි යාඥා කරනවා, පතනවා, ආරක්ෂකෙක් හොයනවා. මුළු ජීවිතේ කොච්චර අපි මේ ආරක්ෂාවට බය වෙනවද? බය වෙන්න හේතුව කෙලස් නිසා. කෙලෙසෙන් හේතුව පදනමක් නැති වීම නිසා. ඉතින් බුදුරජාණන් කියනවා මේ පදනමක් නැති බව දැක ගන්න ගියොත් මායයට අහුවෙන්නේ නැතුව යන්න පුළුවන්. අන්නේ පැත්තට යනකොට මෙයා මේ ඇහෙන, දකින, ගන්ධ රස පහස බලන සහ හිතන කියන මේ දේවල් වල තියෙන අපිව රවට්ටගෙන යන බවත් දැක්ම දැක්ම පමණින් නතර කරපං. ඔක දිගේ තොරන් ගහන්න යන්න එපා. මොකද ඒක උඹට හිතසුව පිණිසෙන එකක් නෙවෙයි. ඒක පිළිබඳව ගොතන කතන්දරේ ඊටත් වැඩිය හීනයක්. අහපු දේත් උඹට කරදර පිණිසයි පිළිහිట్లా තියෙන්නේ. අඩු ගන්න සුතමේ ඥානේ පවා. එසව උගෙන උච්චතර දුරතේ කතන්දර ගොතන්න එපා. උතනින් නතර කරපන්. මුතේ යඹ මත කාලා ස්පර්ශ කරපු දේ පවා කම්පනය චංචලයක් ඉන්ජිනේරයක් කෙලේශයක්. එනිසා ඒක පිළිබඳව තොරන් ගහන්න යන්න එපා. දැකපු දේ නැහැ කියන්නත් එපා. හිතන කල්පනා වෙන දේ තිබිච්චා. ඕක ගැන කරදර කරෙන්න එපා. සතුටු වෙන්නත් එපා. ඒ විදිහට මේ ditta sutamuta විඤ්ඤාත තමයි අපි පසුගිය වාර ටිකේ සාකච්ඡා කරලා හිටියේ. ඒකේ විඥාණය මේ ගේම ගිනියන හැටි. මේ නැති දෙයකින් කේස් එකක් හදන හැටි. කේස් එක හදලා ඒක හදන්න පදනම අපි ඔප්පු කරන හැටි. කේස් එක සාධාරණීකරණය කරන හැටි. අනිත් කෙනා හදපු කේස් එකට වැඩිය මගේ එක සිද්ධි බහුලයි ආකර්ෂණීයයි කරන්න දඟලන දඟලිල්ල මේක මේ විඥානයාගේ කට්ටකම මැජික් එක පෙන්නන වෙන්නන මැජික් එක මැජික් කාර්යය ඉස්සල වෙන්න මැජික් එකට වැඩිය හොඳයි. අනික් මැජික් කාර්යයට වැඩිය හොඳයි. ආන්නේ මැජික් එක දැක්කට පස්සේ යාට තේරෙන පටන් අර ගන්නවා මේ බාහිරේ තියෙන දේවල් නෙවෙයි Tamange මේ ඉදුරන් සහ ditta sutamuta විඤ්ඤාත පවා පෘථග්ජනයට වැඩිය වෙනස් ඒක පුද්ගලයාගේ. ඇත්තටම කියනවා නම් ඒ පුද්ගලයා රූපයක් දිහා බලන රූපේ වෙනස් වෙනවයි කියලා ගොරෝසු දේ සියුම් වෙනවයි කියලා සියුම් දේ අතිශියුම් වෙනවා කියලා කියනවා නම් එතන සිද්ධ වෙන්නේ රූපයේ ගොරෝසු සියුම් අතිශියුම් නෙවෙයි බලන ඉන්න හිත ගොරෝසු හිත සියුම් වෙලා අතිශියුම් වෙලා නැතිලා යන්නේ. ඒක නියෝජනයක් පිළිඹුවක් විතරයි රූපේ කියලා කියන්නේ. ඒක නියෝජනයක් පිළිඹුවක් විතරයි වේදනාව කියලා කියන්නේ. ඒක නියෝජනයක් පිළිඹුවක් විතරයි සංඥා කියලා කියන්නේ. ඒක නියෝජනයක් පිළිඹුවක් විතරයි සංස්කාර කියන්නේ. ඒක නිසා මේ හිතේ වෙන වෙනස බාහිරේ පෙන්නන රූප වේදනා සංඥා සංඛාර මාර්ගයෙන් පෙන්නකොට අපි ඒක කොච්චර විස්තර කරන හීන පලාපල බලනවාද කිව්වොත් ඒ සෙල්ලම ඇස්සේ හිත හැංගෙනවා. කවදද යෝගාවචරයට ඥාතංච ඥානංච උබෝපි විපස්සති කියලා මේ බලාන ඉන්න දේ වෙනස් වෙනවා කියලා කියන්නේ බලාන ඉන්න හිතත් වෙනස් වෙන එකයි මේ රූප වේදනා සංඥා සංඛාර කියලා නට නැටිල්ලේ මේ තියෙන්නේ හිතේ වෙනස් වීමයි ඒ හිත කතා කරන්නේ මේ රූපක මාර්ගයෙන් මේ සංඥා මාර්ගේ මේ සංඥාවල තමයි වෙනස අපි දකින්නේ. ඒ ඒ සංඥාවල වෙනස්කමක් තමයි මේ සත්ත්ව විසුද්ධි ක්‍රමයේ අට්ඨාරස විපස්සනා සේරම යන්නේ සංඥාවගේ වෙනස් වීම. මේකෙන් දැනගන්න ඕනේ මේ වෙනස් වෙන්නේ බාහිරේ පෙන්වන සංඥාව නෙවෙයි ඇතුළත Tamange හිත. නිසා ඒක පරියන්කේකදී අපේ හිත කොච්චර සියුම්ුණත් ආයෙසරේ පටන් ගන්නට ආයෙ ගොරෝසු වෙනවා. ඒක උඩ දැනගන්න ඕනේ ඒ කාලය ඇතුළත ආයෙ හිත කුඩාරම ගහගෙන කුඤ්ඤ ටික ගහගෙන ඉන්නේ. ආයෙ පටන් අර ගන්නවා පරියන්කයක්. සක්මන. එතකොට ආයෙසරයක් මේක එන්න එන්න එන්න දියාරු වෙනවා. මේ විදිහට දියාරු වීම සහ නැවත කොට නැගීම. ආයෙ දියාරු වීම සහ නැවත කොට නැගීම යනකොට මේ හිතේ තියෙන්න පුළුවන් தত্ত্ব දෙකක් තමයි හැබැයි හිත පෙන්වන්නේ රූපේ දිහාර වෙනවා ගොඩ ගැහෙනවා සංඥාව දිහාර වෙනවා ගොඩ ගැහෙනවා වේදනාව දිහාර වෙනවා ගොඩ ගැහෙනවා සංස්කාර දිහාර වෙනවා ගොඩ ගැහෙනවා ඒකට කමඨාන් සුද්ධ කරනකොට බය ප්‍රමාණය පේනවා ඒ පාවිච්චි කරන වචන අනුව බලන්නකෝ මට මෙහෙම වුණානේ ඇයි එහෙම වෙන්නේ මට මෙහෙම වෙනවා ඇයි එහෙම වෙන්නේ මට බය හිතෙනවා භාවනා කරන්නත් එපා වෙනවා එයා දන්නේ නෑ මේ රූප වේදනා සංඥා සංඛාර මාර්ගෙන් පෙන්වන්නේ හිත කියලා. උත් යෝගාවචරයට බලව විපස්සනා අවස්ථාවේදී මේක තේරෙන්න පටන් ගන්නවා මගේ හිතම තමයි මේ ප්‍රොජෙක්ෂන් එක තමයි නැත්තම් ප්‍රක්ෂේපණය තමයි මේ අල්ලගෙන නටන්නේ ලෝකයා ඔක්කොම එතෙන්දී එකතු වෙන්නේ. නමුත් යෝගාවචරය දන්නවා මේ හිතේ පෙරලියක් කියලා. එතකොට දැනගන්න පුළුවන් මේ හිතට ඕන දෙයක් ඇතේ කියලා ඔප්පු කරන්න පුළුවන් නැතේ කියලා ඔප්පු කරන්න පුළුවන්. ඒ ඔප්පු කරන හිතට එහෙම පිළිබඳ විලිලැජ්ජාවක් නැහැ. ඇයි මේ ඇති කියපු දෙයක් නැහැ කියන්නේ කියලා. නැති දෙයට ඇති කියන්නේ කියලා. අන්නේ දෙක වෙනස තේරුම් ගන්න බැරි කෙනා හීනය සහ යථාර්ථය තේරුම් ගන්න බෑ. එහෙම නැත්නම් බයිපෝලා යනවා. හිතන දෙයට ඇද්ද ලෝකෙද ඇත්ත කියලා හිතා ගන්න බෑ. එහෙම නැත්නම් සිසොෆීනියා යනවා. සිසොෆීනියා ගියාට පස්සේ හිතන දේ තමයි ඇත්ත. යථාර්ථය තනිකර බොරු. විචේ නිසා ඒගොල්ලෝ අල්ල පිසංකොටට දාන. බේරන්න බෑ. භාවනා කරන්න කොහොමඩක්වත් දෙන්න එපයි කියනවා එයාට. මොකද හේතුව එයා ඉන්නේ අර මනෝලෝකේ. එයා දන්නේ මේ දෙකම කරන්න විඥානය කියලා. ඉතින් ඒක එකම පවුලේ දෙන්නෙක් ගැන කතා කරනවා. එක්කෙනෙක් මේක ගැන දන්න විද්‍යාඥවරයෙක් වෙනවා. අනිත් එකන තාම ක්ෂීසොෆිනික්. එයාගේ ඇතුළට දාලා වහලා තියෙනවා. ඉතින් අර විද්‍යාඥයා කතා කරනවා අයිය අපේ මල්ලිට මෙහෙම වෙන්නත් හීනේ අඳුර ගන්න බැරි වෙන්නත් මට හීනේ අඳුර ගන්න පුළුවන් වෙන්නත් හේතුව මොකද්ද? මේක පුළුවන් ද මේ ස්නායු ශල්‍ය විද්‍යාවනෝ තේරුම් ගන්න කියලා. ඒක හරි ලස්සන මිලෝ වශයෙන් කළ හැකි සංසන්දනයක්. මෙන්න මේ විඥාණය මේ විදිහට අපි කොටු කරන්න යනකොට මේ විඥානේ නාඩගමට වේශ නිරූපණ කරන්න යන්න එපා. මේ විඥානේ නාඩගමට වේදිකා සැරතිලි හදන්න යන්න එපා. මේ විඥානේ නාඩගම ශෝකාන්තද දුක්ඛාන්තද කියලා බලන්න එපා නාඩගමක් බව පිටිතරක් දැනගන්න. මේකේ ඉන්න පාත්‍ර වර්ගය සහ වේදිකා සැරසිලි ඒ වෙලාවට කුලියට ගත්ත දේවල් බව මතක තියාගන්න. ඒක ඔක්කොම සංකතයි, පටිච්ච සම්පන්නයි, ඕලාරිකයි. අපි මේ නළුලියන්ට ස්තුති කරලා වැඩක් නැහැ. ඒගොල්ලෝ ඒ වෙලාවට කුලියට කහින්නේ. පුරුදු කරපු දෙබස් ටිකක් කියන්නේ. අපි මේ තාම තාත්විකයි කියලා මිනිසුන්ට බොක්ස් ඔෆිස් වාර්තා දෙනවා, নানা ආකාර තෑගි දෙනවා. ඒක කරන ජොබ් එකක් කරන්නේ. අනිත් වගේ මේ විඥානයේ වේදනා රූප වේදනා සංඥා සංකාර කියන මේ වේදිකාචරසිලි අංග සංස්කරණය මේ ශෝකාන්ත දුක්ඛාන්ත මේ පහපුටු මේස නාඩගමට ගන්න ටික අරගෙන බැලුවොත් ওই නාඩගමක් තනින් තනට ඇවිදිනකොට ඒ මිනිස්සු වාහනයක නැගලා යන දක්නකොට දැන් මේ සිංහ බාහු නටන්න යන්නේ මේගොල්ලෝ. මේ මනමේ නටන්න යන්නේ. ඒකට අවශ්‍ය කරන කෑලි ටික ඩිකේ තියෙනවා. කල්ැතු කියලා ලයිට් කුපුලට අටවනවා. පට පට පට පට ගාලා අටව ගන්නවා. අටවගෙන තමයි ලයිට් ඇරලා ඉදි කවර්ලා පෙන්වන්න පස්සේ අම්මා මෙන්න රජගයක් මවලා පෙන්වනවා. මෙන්න කැලයක් මවලා පෙන්වනවා. මෙන්න රාජසභාවක් පෙන්වනවා. අපි හිතා ගන්න ඕනේ අර කණු තුන හතරක් දාන්න මේ රාජසභාවක් කියලා. නාටකම හදන්නේ අපි. අර මිනිස්සු නාටක වල හිතා ගන්න නිකන් රිදි කණු හතරක් දාලා පෙන්වපුවා හිතා ගන්න කියනවා. දැන් හිතා ගන්න උඹ රාජසභාවක් දාගෙනවා. අපිට ඕ රාජසභාවක් තමයි. සමහරවිට ගහක් දෙකක් පෙන්නගෙන මේ කැලයක් ඊට පස්සේ කැලයක් කියලා හිතා ගන්න. ඒ නිසා නාටකම බලන අපි තමයි ඒක සංස්කරණය කරන්නේ. ඒ නිසා විඥාණයට ඕන කරන්නේ පොඩි කැලී ටික දුන්නාට පස්සේ එයා ලස්සනට හදා ගන්නවා නාටකම. වේදිකා නාට්‍යයක්ද, ටෙලි නාට්‍යයක්ද, චිත්‍රපටියක්ද, වීදි නාට්‍යයක්ද අපි තමයි හදාගන්නේ. මේ විඥානයේ මේ කරන සෙල්ලම දිහා බලනකොට ඒකට පාත්‍ර වර්ගය දිහා බලනකොට මේකට රැවටෙන්නේ නැති එකෙක් නැතිලු. ඉතින් මේ සමහර වෙලාවට මේ මුළු නාඩගම් නැටවිල්ලම සංසාර රෝගයක් විදිහට පේන්න පටන් ගන්නවා. කාටවත්ම ප්‍රകൃතියේ ඉන්න බෑ. එකෙකුටවත් ප්‍රകൃතියේ ඉන්න බෑ. ඒක මොකක් කරි කරන්න ඕනේ. ඒ නිසා අපි මොකක් හරි නාඩගමක ඉන්නේ. මොකක් හරි අනාගත පැතුමක ඉන්නේ. බලාපොරොත්තුක ජීවත් වෙන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ මේක පැතුමක් බව දන්නවනම්. මේක උපේ උපාදාන චේතස අදිඨාන අබිනිවේෂ අනුසය මොකක් හරි කියලා දන්නවනම් අපි දන්නවා අපි නාටකමක ඉන්නේ. අපි ඉන්නේ මේ භූමිකාවක කියලා. ඔය තුන්ක දිනෙක කියන්න හදනවා ඒක ඒක අඳිනවයි කියලා කියන යුනිවර්සිටි කෙනෙක් එක ඇඳලා ඉන්නේ කියලා. ඌ ඒක ඌ ඒක අර ඒ කෝට් එක දාගෙන මේ වෙලාවේ නටනවා වෙනුවට ඌ හැම වෙලාවෙම රජුරු කෙනෙක් වෙන්න හදනවා නැත්තම් ඒ ඒ භූමිකාවට රින් ගන්න හදනවා. නමුත් රජුරෝ බලු වෙනවා ඊගාව පොහොත යනකොට. අන්න ඒක දිහා දකිනකොට මේකේ මේ පැතිකඩ දෙකක් බුදුරජාණන් වහන්සේ ශේක පුද්ගලයාගේ පැත්තයි කොයි එකටත් පෙන්වනවා. මේ සමස්තයේම විහිළුවක් වශයෙන් ඒකත්වයක්ෙන් දකින්න පුළුවන්. අපි ඒකට ගොජේ කියලා දාලා තියෙනවා. එහෙම නැත්නම් අපි හිතන gediy පිටින්ම දකින්නයි කියලා. ඒ නිසා භාවනා කරලා හුඟක් වෙලා යනකොට මේ පෞද්ගලික ලක්ෂණ පොදු ලක්ෂණ බවට පත් වෙනකොට මේක තුල තියෙන ගොජේ මේක තුන තියෙන මේ අංග සංස්කරණය මවාපෑම. මේක තුල කියන නාටක ස්වරූපේ. මේක තුල තියෙන හීන ස්වරූපේ පේන්න පටන් අර ගන්නවා. ඒ හීන ස්වරූපය හීන ස්වරූපයක් වශයෙන් නැතුව ඒක යථාර්ථයක් බවට පත් කරගන්න ගියොත් තමයි ඔළුව ක්‍රේල් වෙන්නේ. ඒකේ අනික් වෙලාවට නානත්වයට පෙන්ලා පෙන්නන එක එක අංශුවක් අංශුවක් ගත්තොත් ඒ අංශු අංශු වෙන වෙනමත් නටනවා. මුළු සමස්තයේ ගොජයක් වෙන විදිහටම නටනවා. මෙන්න මේ දෙක පෙන්වන්නට යනකොට ඇයි මේ සරුවච්චන් වහන්සේ මේ සමස්තේම ගොජයම gediy වශයෙන් දැකීම ලෝක දර්ශනයේ 24 එකක් පාටපත් කෙරුවේ කියන එක අපිට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ මොකද මුළු ලෝකෙම තියෙන භාරවත්ඥා ආධාරචන්ති ආගමර සියලුම දේ මේ එක්කෙනෙක් විසින් මවන ලද්දක් ඒකත්වයට දක්වලා තමයි පෙන්වන්නේ ਸਰබලදාරි දෙවියන් වහන්සේ තමයි සියල්ලෙම මුල මේ ලෝකයේ කියලා කියන්නේ ਸਰබලදාරි දෙවියන් වහන්සේට මවන ලද්දා. ඉතින් අන්තිමටම ගියාට පස්සේ තියෙන මේ ඒකත්වය තමයි. ඒක ਸਰව ව්‍යාපී ਸਰව සරුවඥ හැමතැනම පැතිරලා තියෙන එකක් කියලා තමයි ඒ හැම දේවාගමකම සලසන්නේ. ඒ දේවාගම් ඇදහිල්ල මිනිස්සුන්ට නැතුව බැරි දෙයක් වාට වෙලා තිබුණා. ඒ දේවත්වයේ නානත්වයක් තියෙනවා ඒකත්වයක් තියෙනවා. ඒ දෙක අතර විශාල රටනක් තියෙනවා. ඒ මොකද බහුදේවවාදය සහ ඒකදේවවාදය කියලා මේ ලෝකයේ මවපු එකත් ඉඩම් බායින් වල රටනක් තියෙනවා. ඉතින් මේක එදිනදා පාන් වලට රත්තරන් වලට පෙට්‍රල් වලට බලපාන්නේ නැහැ. ඒක බලපාන්නේ දර්ශන විශේෂයට තමයි. නමුත් කොයි එකනවත් දර්ශන විශේෂ පිළිබඳ මොකක්දෝ ගැටලුවක් තියෙනවා. ඒ නිසා මේ ඒකත්වයේ සහ නානත්වයේ කියන දේ බලපුවාම බටහිරට ගිය දේව ඉන්දියාවෙන් ගිය මේ නානා දේව බහුවහුව දේව වාදය තමයි අන්තිමට ඒක දේව වාදයේ වශයෙන් පෙනී හිටියේ. ඒකේ උග්‍ර විශේෂයටම මුස්ලිම් ආගමේ එකම එක දෙවියයි ඉන්නේ. තව දෙවියෙක් ඉන්නවා කියොත් එමනස මරන්න ඕන. ඒක හන්නේ මිත්‍යා දෘෂ්ටිය කියන එකට ගියා. Hindu ආගමේ ඒක දිවියොත් ඉන්නවා බහුදේවවාදයක් තියෙනවා. ත්‍රිමූර්තියක් තියෙනවා. එක එක ගෙදර අම්මා එක දෙයියෙක් හදානවා තාත්තා එක දෙයියෙක් හදානවා පුතා එක දෙයියෙක් හදානවා අදුව එක දෙයියෙක් හදානවා. ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ දෙක අතර තියෙදි බුදු ජානන්සේ දේවත්වය ප්‍රතික්ෂේප කරනවා. ඒකත්වයක් ප්‍රතික්ෂේප කරා නානත්වයක් ප්‍රතික්ෂේප කරා. එතකොට සරුවච්චන් වහන්සේ අදේවවාදියෙක් කියන්නත් බෑ ආගමක් අදහන්නේ නැති කෙනෙක් කියන්නත් බෑ හැබැයි ආගම කට්ටියම වෙනම තැනකින් අරන් තිබ්බා බුදුසසුනේ කර්මේ සහ කර්මඵලය අදහනම දෙයියෝ අදහන්නේ නැහැ. Hindu ආගම කර්මේ සහ කර්මඵලය සහ දෙයියෝ දෙකම අදහනවා. කර්මයෙන් නම් සිද්ධ වෙන්නේ දෙයියෝ මොනව කරන්නේ? දෙයියෝ නම් සිද්ධ කරන්නේ කර්මය මොකට කරන්නේ? ඉතින් මේ දෙක අතර ගැටුම Hindu ආගමේ තිනම මේ ආගම් විවේචන කරන්න හදනව නෙවෙයි අපි මේ සංසන්දනය තුළින් තමයි අපිට මේක බුදුහාමුදුරුව සම්බන්ධ කරන්න හදන්නේ. බුදුජානනාංශ මේ ඒකත්වයේ කියන සංකල්පය කොතෙක් දුරට පාවිච්චි කරලා තියෙනවද කොතෙක් දුරට ප්‍රතික්ෂේප කරලා තියෙනවද බුදුචානන්සේගේ පළවෙනිම ධර්ම දේශනා තියෙන්නේ උබ ද්වේමේ බික්කවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බ මහන්නේ මේ අන්ත දෙකක් තියෙනවා පැවිද්දා විසින් භික්ෂුව විසින් යෝගාවචරය විසින් ප්‍රතික්ෂේප කටයුතු අත්තිකිලමතාණු සහ අත්තිකිලමතාණු යෝගේ සහ කාමසිකල්ලිකාණ යෝගේ. ඒතර මේ දෙක අතහැරීමෙන් අපි ලනුවක කොන් දෙක අතහරිනවා කිව්වම මැදින් අල්ලා ගැනීමක් වෙන්න ඉඩ තියෙනවා කියන දාර්ශනික සංකල්පය ගන්න පුළුවන්. අන්ත දෙක අතහරපුවා මැද අල්ලන්න ඕනේ. එහෙම නැත්නම් සැප දුක දෙක අතහරපුවා උපේක්ෂාව අල්ලන්න ඕනේ. එහෙම නැත්නම් කාමසුකල්ලිකාන යෝගයේ සාත්ත්ව කිලමතාන යෝගයේ අතහැරපුවාම මැද අල්ලන්න ඕනේ කිව්වම මේ මැද ඒකත් එකට වැටෙනවා. ඉතින් ඒක බුදුජානනාංශයේ පසු කාලීන සරුවචනාංශගේ පළවෙනි ධර්ම දේශනාවේදී ද්වේමේ බික්වේ අන්තපබ්බචිත්තේන සේවිතබ්බා මජ්ක්‍ධිමා ප්‍රතිපදාය තථාගතේන අபிසම්බුද්ධා මධ්‍යම ප්‍රතිපදාවෙන් ගියා කියනට මේ මධ්‍යම ප්‍රතිපදාව අල්ලලා තියෙනවා. අන්ත දෙක අතහැරලා මධ්‍යම ප්‍රතිපදාව අල්ලා ගැනීමක් වගේ එකක් නැත්තම් ආගමක පදනමක් නැහැ. ආගමක් පිළිටන්න දෙක අතහැරියා නම් අල්ලන්න දෙයක් තියෙන්න ඕන. අඩේ තියෙන්න ඕනේ. ඒක ලස්සනටම පේන්නේ මේ Hindu ආගමේ අද්වෛතය කියලා ද්වෛතය අයින් කරලා අද්වෛතය කියලා වල ශ්‍රේෂ්ඨ අදහසක් ඉදිරිපත් කරා. ඒක උනේ බුදුරජාණන්සේට පස්සේ. ඊට ඉස්සෙල්ලා තිබුණ දේවල් වලින් ශංකරාචාර්ය අද්වෛත වේදාන්තය කියලා වේදාන්තයේම තියෙන අද්වෛත කොටස් එකතු කරලා දෙක නෑ මැද අල්ලන්නේ කියලා මේ මැදට නම දුන්න ඒකෝ ਸਰව ව්‍යාපී සරුවඥයි සියල්ලම මුල කලවන්නේ සුද්ධයි මේක තමයි පරමාත්මය කියන්නේ මේ පරමාත්මයේ කොටසක් ඔබල තුලක් තියෙනවා ජීවාත්මය ජීවාත්මය පරමාත්මයට සම්බන්ධ වෙච්ච දවසේ මොක්ෂේ ඒ නිසා මොක්ෂයට යන්න තමයි මේ කටයුත්ත කරන්නේ ඉතින් ඒගොල්ලෝ අර අද්වෛතයට තමයි ඉහළම තැනක් දීලා කතා කරන්නේ අද්වෛතයේ හදාරනකොට අහුවෙන්නේ නැති කෙනෙක් නැති තරම් ඒ තරම්ම ලස්සනට මේ ඒකත්වයේ කියන එක අද්වෛතයට දාලා පෙන්නනවා අද ඒක බුද්ධ ආගමට විසඳා ගන්න බැරි ප්‍රශ්නයක් විදිහට තමයි ශංකරාචාර්ය ඉදිරිපත් කරේ. ඒ නිසා මුළු ඉන්දියාවෙම බුද්ධ ආගම මකලා හැරියා. මකලා ගිහිල්ලා දැන් ආයේ Hindu ආගම ඇවිල්ලා තියෙනවා. ඒකේ ලක්ෂණයක් තමයි ලංකාවේ හැම හැම පන්සලකම Hindu දෙවියෝ ඉන්නවා. ඒ දෙක අතර ලොකු වෙනසක් පේන්නේ නැහැ. හැම පන්සලකම දේවාලයක් තියෙනවා. මහනුවර හතර මහා දේවාල හතර වටේම තියෙනවා. ඉතින් කට්ටිය යන මේ සුබසන්දේ යාඳුරන්ටයි දේවාලයක් නැත්තේ කියලා. මේ ලංකාවේ දෙයියෝ නේ. සෝවාන් දෙවි කෙනෙක්. සුබසන්දේ යාඳුර නැහැ. පත්තිනියක් මට තියෙනවා. කතරගම දෙයියන්න තියෙනවා. විශ්නුට තියෙනවා. ඊශ්වරට තියෙනවා. හතරවර දේවාල හතර නැත්තම් පන්සලක් කරන්න බෑ. ඉතින් ගියාම මේ පොළොන්නරුව යුගයට ගිහිල්ලා බලන්න ඒ පුදුමාකාර විදිහට ඒ දේවාල හරි ගැසලා තියෙනවා. ගෙඩිගේ නාලන්දා ඔය තනිකර ශිව කෝවිල්. රාජ්‍ය අනුග්‍රහ ලැබලා තියෙනවා. ඒගොල්ලෝ කියනවා ලංකාවේ මැද හරියටම මාතලේ ගෙඩිගේ තියෙන තැන තමයි කියලා. එතන තමයි දෙයියෝ ඉන්නේ. ඒ නිසා මේ අපි තේක නිකන් දෙයියොත් අපේ අපි එක පවුලේ කට්ටිය වගේ දාගෙන තියෙනවා. ඒකෝට අර දෙයියන් තුළ තියෙන මේ සියල්ලේ මුල් වෙච්ච ගතිය, ඒකත්වයේ පූජනීයත්වයේ සදාකාලිකත්වයේ නැවත නැවත මෙරි මෙරි උපදින ගතිය බෞද්ධයාට ගලවන්න බැරි විදිහට ඇතුළට ගිහිල්ලා තියෙනවා. ඒක අපිට තේරෙනවා මේ අදහස දාලා ඉන්දියාවේ හිටපු බෞද්ධයා නැවත Hindu ආගමට ගණ්ඩ මේ අද්වෛත වේදාන්තයක් වගේ කොච්චර උදව් වුණාද අදත් ඒක ඊටාම ගැඹුරු දාර්ශනික මතයක් අපි කොච්චරක් කාලා දෙන්නේ කියලා බෞද්ධයා කොච්චරක් දෙයියොත් එක්ක ෂේප්මන්ට් එකේ ඉන්නවද ඒකේ දෝෂයක් නැහැ දෙයයන්ට ගහන්න බනින්න කියන එක නෙවෙයි තියෙන්නේ අපි මේ දෙයියන්ගේ තුල තියෙන මේ પરමාර්ථ ස්වභාවය බාහිර ගන්නකොට මිනිස්යාගේ තියෙන උත්තරීතත්වයට උත්තරීතරත්වයට මොකද වෙන්නේ? හැමදාම දෙයියන්ට පහඳින කෙනෙක් වෙලා තියෙනවනේ මිනිස්යා. දේවත්වය කියලා කියන්නේ මිනිස්යා නිහින කරන දෙයක්. කරදරයක් වෙච්ච ගමන් අනේ ස්වාමි දරුවනේ කියන්නේ දෙයියෝ පිටිපස්සේ යනවා. ඉතින් මේකට ඉඩ දෙනකොට බුදුසසුනේ සඳහන් කරලා තියෙනවා ඒකත්තං අභිඥාය ඒකත්තං මාමඤ්ඤි කියලා. සීක පුද්ගලයාට කියනවා මේක කරන්න එපා දරුවනේ. මේක කෙරුවට පස්සේ උඹලා නොදැනුවත්වම වැටෙන්නේ එහා පිළට. සාස්වතවාදයට, දේවවාදයට, සදාකාලික වාදයකට. ඒ නිසා උඹලා නිතරම ඊගාවාත්ම මේට වැඩිය හොඳ තැනක් හම්බෙයි කියලා මේ ආත්ම පිංකම් කරන්න උඹලා පොළඹව ගන්න ඉඩ තියෙනවා. පොළඹවන්න හේතුව උඹලා පිළිවෙත මොකද්ද අදහසක් තියෙනවා. ඔක්කොම පාලනය කරන දෙයක් තියෙනවා කියලා. ඒක මේ න්‍යාය ධර්මයක් නෙවෙයි. ඒක චිත්ත නියම නෙවෙයි. ඒක ආත්මයක් කියලා. ඒක මේ ඒකත්වය කියන්නේ බ්‍රහ්ම පදාර්ථයක් ජීවයක් ආත්මීය ස්වරූපෙත් තියෙනවා කියලා. බුදුජාණන් වහන්සේ පිළිගන්නවා න්‍යාය ධර්ම හතරක් තියෙනවා කියලා. කම්ම නියාම, චිත්ත නියාම, උතු නියාම, බීජ නියාම. ඒ නියාම හතර අනාත්මයි. වසනාතන ධර්ම. බුදු කෙනෙක් ආවත් නැතත් තියෙනවා. මේකට ආත්මයක් රින්ගනකොට ඊටාම නිකන් సౌందర్యාත්මක පැත්තක් එනවා. ආත්මත් දාපු ගම එක සදාකාලික වෙනවා. සදාකාලික වෙච්ච ගමන් ආත්මේ දීපේකා සකන් වෙනවා. ඌ නිහින වෙනවා. සර්ව ඒ ආත්මය තමයි ලොකු වෙනවා. මේ නිසා භාවනා කරන කෙනා කොතනදීද මගේ එකම ගැලවුම මමමයි කියලා හිතාගන්නේ ඔය ඒකත්වයේ විශ්වාස කරන්න ගත්තොත් අපේ හිතේ කොනේ පඳුරක් අයින් කරන්න හිත දින ගතියක් තියෙනවා. අපනූලක් අයින් කෙරුවට කමක් නැහැ කියන්නේ හිතේ තියෙනවා. කමක් නැහැ කියන්නේ දෝෂයක් නැහැ. නමුත් හොඳට මතක තියාගන්න මේකෙන් වෙන්නේ අපි නිහීන වෙන එකයි තුච්ච වෙන එකයි අර විපස්සනාවක තියෙන එතනත්නම් අද ශ්‍රේෂ්ඨ මේ ශික්ෂණයක තියෙන ගරුත්වය නැතිලා යනවා. ඒ නිසා මේ ඒකත්වයේ බාහිරයට දානකොටම ඒකත්වය කියලා කියන්නේ න්‍යායක් එහෙම නැත්නම් ගතියක් භාවයක් ස්වභාවයක් ඒකට ආත්මේ රිංගවන ගතියක් තියෙනවා. අන්න ඒක කරන්න එපයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒක පුළුවන් වේද ආගමික නායකයන්ට කියන්න කවදාකවත් අහන්නේ නැහැ. මොකද එතකොට පින් කැටේට සල්ලි හම්බ වෙන්නේ නැහැ. එතකොට පන්සලේ තියෙන කෝවිලට වැඩක් කරගන්න බැරි වෙනවා. දැන් පන්සල නෙවෙයි යන්නේ මිනිස්සු කෝවිලට යන්නේ. පුළුවන් නම් බුදුහාමරංගේ අතිත් කපන්රුවක් ගැට ගන්න ඒත් ගැට ගහයි. ඒක හොඳ ලස්සනට පේනවා ශ්වේත කෝණ එකට ගියාම බුරුමේ. ඒක වටේට දෙවිගුරු රහු බැඳලා. හැම කෙනාම ගිහිල්ලා තම තමන්ගේ දෙයියෝ අදහලා එනවා. මැද බුදුහාමුදුරුවෝ තියාගෙන ඉන්නවා ඉතින් අර එච්චරයි ඒකේ වටිනාකමකට දෙන්නේ මැද බුදුහාමුදුරුවෝ තියලා තියෙනවා. අපි දන්නවා බුදුහාමුදුරන් කිව්වට ළමෙක් හම්බෙන්නේ නැති බව. බුදුහාමුදුරුවෝ කිව්වට වීසා හම්බෙන්නෙත් නැහැ. බුදුහාමුදුරුවෝ කිව්වට ඉංග්‍රීසි ඉගෙන ගන්නත් බෑ. ඒකට වෙනම දෙවිගල්ලා ඉන්නවා. ඒ දෙයියන්ගේ ඇතේ කෙලිම රම් බෝතලයක් ජින් බෝතලයක් කෙලනවා කසීසලු එල්ලනවා එල්ලලා කියනවා මේ මේක දෙන්නම් මම දුවට බබෙක් අපි බුදුහාමුදුරන කතා කරලා අවිල්ල තියෙන ප්‍රශ්නයක් නැහැ බය වෙන්න එපා. ගිහිල්ලා වන්දනා කරලා ඔලු බිම තියලා තුන් සැරයක් වැන්දා. බුදුහාමුදුර ගන්නෙත් නැහැ ජින් රම් මොන හරි දුන්නට කසිසලු බාර ගන්නෙත් නැහැ. ඒ නිසා ඔබතුමාට බැරිද කියලා ඒ දෙයියන්ගේ අතේ සිගරට් එකක් ගහලා අරක්කු බෝතලයක් එල්ලලා කසිසලුවක් එල්ලලා ඉතාලම ගෞරවයෙන් කටයුතු කරනවා. එයාට තේරෙන්නේ නැහැ ඇයි මේ උත්තරමයකට උත්තරම විදිහට සලකන්නේ නැති වෙඩේ කියලා. ඉතින් ලොකු සංචින්න කාලේ කියනවා මේ අනන්ත අප්‍රමාණ ගුණ සහිත සරුවඥානස්සේ ඉඳද්දී තව කාට අනවශ්‍ය විදියට වැන්දත් ඒක බුදුහාමරණ කරන නිග්‍රහයක් බව බෞද්ධයා දන්නේ නැහැ කියලා. අනන්ත අප්‍රමාණ ගුණ සහිත මේවා පෙන්වලා දීපු සරුවඥානස්සේ ඉඳද්දී අහල පහල ඉන්න පිස්සන්න පිහාට්ටන්න වඳින්න ගියාම ඒක බුදුහාමරණ කරන නිග්‍රහයක්. ඒ නිසා මේ ඒකත්වයේ කියලා අපි මේ ඉන්නේ හාමුදුරුවෝ හොයන්න පටන් අරගත්තොත් ඒක එයාගේ තියෙන නිහිනකම පෙන්වන්නේ. ඇත්තටම මානසික අසහනයක් තියෙන කෙනාට ලෙඩක් තියෙන කෙනාට උත්තරීතර තත්වයක් හිතට එන්නේ නැහැ. එයාට බුදුහාමුදුරට කතා කරන්න මොනක හම්බ වෙන්නේත් නැහැ. මොකද බුදුරජාණන්සේ දෙන්න හදන්නේ මේ ලෝකෙට එහා ගිය මේ උත්තරමනස ධර්මයක් නේ. ඉතින් සයිතන බුදුහාමුදුරට වැඩිය ලේසි තව කෙනෙක් එක්ක හිටියට මොකද බුදුහාමුදුර කවදාකවත් ඒගොල්ලොත් එක්ක ගහගන්න යන්නේ. ඒ නිසා පන්සලේ කොවිලා තිබ්බට ප්‍රශ්නයක් නැහැ කියන කතාව වගේ. එනතම් මේ Hindu ආගමේ මේ ඒකත්වයට සලකලා අන්තිමට මුළු බුද්ධ ආගම ආපහු ගත්ත ස්වභාවයේදී ආ බලනකොට බෞද්ධයා මේ හොරතල් කරන මොකද්ද ගුඩ බලයක් තියෙනවා ගුඩ ශක්තියක් තියෙනවා ඒක ਸਰව ව්‍යාපී හැමතැනම තියෙනවා ඒක උප්පත්තියක් නැහැ ජරාවටපත් වෙන්නේ නැහැ මැරෙන්නේ නැහැ සදාකාලික දෙයක් මට ඒකෙන් බලපෑමක් තියෙනවා ඒ නිසා මම මේ බුදුහාමුදුරුවෝ වැන්දට ඒකටත් පොඩ්ඩක් පඬුරක් අයින් කරන්න ඕනේ කියලා අර ඒකත්වයට දක්වන මේ ගෞරවය පෙන්වන්නේ මෙහෙමයි සරුවචන්හන්සේ. යම් වෙලාවක යෝගාවචරය ආස්වාද ප්‍රසවාස දෙක වෙන් වෙන් වශයෙන් දැකලා නානත්ත වශයෙන් දැකලා යම් වෙලාවක මේ දෙක එකක් විදිහට දකින්නවනේ. ආස්වාසෙත් තියෙන්නේ වායෝ පොට්ටබ්බ ධාතු ප්‍රසවාසෙත් තියෙන්නේ වායෝ පොට්ටබ්බ ධාතු. එතකොට යම් වෙලාවට යාට හිතෙන තියෙන ආස්වාද ප්‍රසවාස දෙක වෙන් වෙන් වශයෙන් දකින්නටදී එකක් වශයෙන් දැකීම ප්‍රතිපදාවේ දියුණුවක් කෙලෙස් අඩු තත්වයක් සතිය උඩට දිගට පවතින දෙයක්. ඒකට ඒකට බැඳීමක් ඇති කරගන්න එපා කියන එකයි මේකෙන් කියන්නේ. ආස්වාද ප්‍රසවාස දෙක වෙන් වෙන් වශයෙන් දැකීම පාව කෙනෙකුට හරි දුෂ්කරයි. ඒක ලොකු යාග්‍රහණයක්. පස්සේ මේක දිහා බලනකොට ඒක දෙකේ වෙනස නැති වෙලා දෙකම ගොජයක් වශයෙන් සමස්තයක් වශයෙන් පැවැත්මක් වශයෙන් සන්තතියක් වශයෙන් පේනවා. ඒකට යන්න අනිවාර්යයෙන්ම යන්න ඕනේ. ගියේ නැත්නම් තාමත් අපි ආශ්‍රව ප්‍රසවාස හොයනවා, ආයෙත් හුස්ම ගන්න හදනවා නැත්නම් නිින්දට වැටෙනවා. නමුත් මෙතෙන්ද ගියාට මෙන්න මේ ඒකත්වය අභිරමණය කරන්න එපා. අභියන්දනය කරන්න එපා. අජෝසනය කරන්න එපා. ඒකට යන්නේ ඊගාවකට ගොඩ වෙන්න පාදමක් කරගන්න විතරයි. ඉතින් ඒක නිසා අන්න ඉතින්ට යනකොට යෝගාවචරයට මේ පාඩම මේ කමඨාන සුද්ධ විල උනේ නැත්තම් එයා මේ නානත්වයට වැඩි ඒකත්වය හොඳයි කියලා එහෙම නැත්නම් ඒකත්වයේ දැනෙන්නේ Tamande නීරසකමක් විදියට. ඒකාකාරීකමක් විදියට. සිද්ධි බහුල නැති தත්වෙට. ඒකට යම් වෙලාවක යෝගාවචරය කමක් නැහැ. ඒක හරි මම අල්ලගෙන ඉන්නවා කියලා අගේ කරන්න පටන් අරගත්තොත් ඒ අගේ කිරීමත් දෝෂ රහිත නොයි. ඉන් එහාට යෑමට බාධාවක් වෙනවා. ඒ නිසා අපි කියනවා නිසන්නවනේ අපි දාලා තියෙන වචන සෙට් එකේ බලනකොට සක්මන් කර කර කර යනකොට අපිට ඔසවනවා යවනවා තබනවා වම දකුණ මොකුත් නැහැ gediya විතින්ම යනවා තේරෙනවා. gediya විතින්ම ඇවිදිනවා කියලා අපි සිංහලෙන් දාලා තියෙනවා. භාවනා කරනකොට ආස්වාද ප්‍රසවාසයෙන් තේරෙන්නේ ගොජේ තේරෙනවා. මේ දෙකම අර වම දකුණ බලනකොට වැඩි හොඳ එකක් තමයි gediya පිටින් ඇවිදිනවා දකින්න පුළුවන් උගක් වෙලා ඉන්න පුළුවන් ඒක. කුජේ දකින්න එකත් හොඳයි. නමුත් මතක තියාගන්න මේක මේ ඒකත්වයට දැකීමක්. මේ ඒකත්වයට බැඳුනොත් ඒකට වාල් වෙන ගතියකට එනවා. ඒක සදාකාලිකයි කියලා හිතෙන් ඉඳී තියෙනවා. ඒ නිසා ඒකත්වේ පාවිච්චි කරන නානත්වේ ප්‍රහාණය කිරීමට. නමුත් ඒකත්වේ නිවන නෙවෙයි. ඉන් ඉදිරියට යන්න ඕනේ. ඒ නිසා ඒක තැනකදී යෝගාවචරය සීක තත්වේදී තේරුම් අරගන්න වෙනවා. මේ ඒකත්වයේ කියන එකත් අතනමඟ තියෙන බොරුවලක්. මේකේ වැටෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ මේකත් තියෙන බව සරුවචන්සේ දේශනා කරලා තිනවා අන්නිකට ලැස්සලා යන්නේ කියලා. ඉතින් ඒකේ බාහිර දර්ශනය තමයි හැම අනිකුත් ආගමක්ම ඒකත්වයක් එක්ක යන ගමනක් තියෙන්නේ. ඒගොල්ලෝ ඒකත්වයට ගිය කට්ටිය විතරයි ආත්මයක් තියෙන්නේ අනික කට්ටිය මැරුවට කමක් නැහැ කියන තරමටම මේක දෘෂ්ටියක් කරගෙන ඉන්නවා. බුද්ධ ආගමෙත් ඒක වෙන්න දෙන්න එපා. භාවනා කරන යනකොට ඒ වගේ තමන් අරමුණට හොඳට கிඳා බෑලා අරමුණේ තියෙන ඒකත්වේ පේන්න ඉඩ තියෙනවා. නමුත් මේක කේලවර කරගන්න එපා. ඒක නිෂ්ඨාව ඒක නිවන නෙවෙයි. අර නානත්වය ප්‍රහාණය කිරීමට ඒකත්වේ පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ඒකත්වේ කේවල පරිසුද්ධතාවයක් නෙවෙයි. මෙන්න මේක තේරුම් අරගන්න බැරි තරමට අද භාවනාවෙන් අපි ඉදිරියට ගිහිලා තියෙනවා ලංකාව. පසුගිය අවුරුදු 20 30 තුල ඇතුළත. නමුත් මේ වගේ මාතෘකාවක් තාම ජන විඥාණයට ගිහිල්ලා නැහැ. යන්න අමාරුයි. මොකද මෙතෙන්වත් එන එක ලේසි නෑ. මේ ඒකත්වයට වුණත් එන එක ලේසි නෑ. නමුත් ඒකත්වයේ පවා මෙතන බැඳීමක් ඇති වෙන්න ඉඩ තියෙනවා. යෝගාචරය මත් වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා මේ ඒකත්වයට ආවට පස්සේ නානත්‍යත් එක්ක ඒක වෙන් කළ දකින්න එකට අපේ ඒක බොහොම ලස්සනට ඉතාමත්ම පිළිසිදුවට මහසි ස්වාමීන් වහන්සේ එලි දක්වලා පස්සේ පණ්ඩිත ස්වාමීන්සේ පේවින්ද වේ කියලා පොතක් ලියලා තිබුණා. ඒ කියන්නේ yellow book කියලා අපි කියන්නේ ඒ ඉන්න කාලේ. පස්සේ ඒක අපි සිංහලට දැම්මා. ඉංග්‍රීසි තියෙනවා. ඒකේ ලියලා තියෙනවා මේ පෞද්ගලික ලක්ෂණ සහ පොදු ලක්ෂණ කියලා. පෞද්ගලික ලක්ෂණ ගැන කතා කරනකොට කමඨාන් සුද්ධ කිරීමේ ශීර්ෂයෙන් ගත්තොත් අපි මුළු ලෝකෙම තියෙන අරමුණු අයින් කරලා නිතරම දකින්න අත්දකින්න පුළුවන් ප්‍රත්‍යක්ෂණති එක අරමුණට හිත දාන්න. ඒ තමයි සමත භාවනා කරනවා කියන්නේ. අරමුණු ඔක්කොම අයින් කරලා ආස්වාද ප්‍රසආසයට හිත දාන්න. නැත්නම් සියලුම අරමුණු අයින් කරලා පිම්බි මැකිලිමට හිත දාන්න. නැත්නම් ඇවිදිනකොට වම දකුණ කියනකට හිත දානවා. එහෙම නැත්නම් ඇවිදින ඉරියව්වට හිත දාන්න. නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියව්වට දාන්න. මේ කියන්නේ අනෙකුත් අරමුණු වලින් තියෙන නපුරු බලපෑම නැති කිරීමට එකක් තෝරනවා. තේරුවාට පස්සේ ඒ අරමුණ අනෙක් අරමුණු වලින් අනන්‍ය වෙන හැටි. සුවිශේෂී වෙන හැටි. පෞද්ගලික ලක්ෂණය. අත්‍යන්ත ලක්ෂණ කියලා එකක් තියෙනවා. අන්නේ අත්‍යන්ත ලක්ෂණය දැකීමට යෝගාවචර ඉතාමත්ම තීක්ෂණ යොමු කරනවා. උදාහරණයක් වශයෙන් කිව්වොත් ප්‍රසවාසයෙන් ආශ්වාසයෙන් වෙන් වෙන හැටි. ආශ්වාස ප්‍රසවාසය දැක්කයි කිව්වට කියන එක තියුණු කරන්න ආශ්වාස වෙලාවේ ප්‍රසවාසයයි ප්‍රසවාස වෙලාවේ ආශ්වාසය පැටලෙනවා. නෑ නෑ නෑ හොඳට වෙන් කරලා තියෙනවා. මොකද්ද වෙනස? වෙනසක් නම් තියෙනවා කියන්න බෑ. අනිද්දාසේ බලන්න. ඒකෙන් අර පෞද්ගලික ලක්ෂණ පුළුවන් තරම් යොමු කරනවා. යොමු කරවලා යෝගාවචරය පෞද්ගලික ලක්ෂණේ දක්නා තරම් තීක්ෂණව අත්‍යන්තව උත්සන්නව බැලුවොත් නොබෝ වෙලාවකින් පෞද්ගල ලක්ෂණ දී වෙන්න පටන් ගන්නවා. අර ආසාවෙන් වෙන්කොට හඳුනාගත්ත මේ ලක්ෂණය වැඩි වෙලා පවතින්නේ නැහැ. ඉතින් ඒ නිසා ලියන්න පුරුදු වෙච්ච දවසේ පහුවෙන්ද යෝගාවචරය දැන් ආය අප්සෙට් වෙනවා. දැන් ඔන්න බලපු දේ වෙනස් දෙයක් පාටපත් වෙලා මේක මට වැරදිලාද සතිය නැති වෙලාද නින්දට වැටිලාද මොකද වුනේ කියලා කවදාවත් ඒක වාර්තා කරන්නේ නැහැ. යම් වෙලාවක පෞද්ගල ලක්ෂණ දක්නා තරම් බාහිර වුණාට සමීපව කටයුතු කෙරුවොත් පෞද්ගල ලක්ෂණ එක දෙතරයක් පෙන්වන්නේ නැහැ. ආස්වාස දෙකක් සමාන නැහැ. ප්‍රසවාස දෙකක් සමාන නැහැ. ආස්වාස ප්‍රසවාස දෙක අතර වෙනස විතරක් නෙවෙයි. එතකොට මතුවෙනවා ගොජේ. එතකොට මතුවෙනවා පොදු ලක්ෂණය මේ හැම එකක්ම ඇතිව නැතිව යන සුළුයි. තදවීමක් තියෙනවා ඇතු නැති යන සුළුයි. හැල්වීමක් තියෙනවා ඇතු ඇතු යන සුළුයි. උණුසුමක් තියෙනවා ඇතු නැති යන සුළුයි. සීතලක් තියෙනවා ඇතු නැති යන සුළුයි. ඒකට ආශ්වාස ප්‍රශ්වාස දෙකක වෙන් කරලා අඳුරගත්ත එක නෑ අස්පනා පිට බල බල ඉඳදී දෙක අතර වෙනස නැති වෙනවා. ඒ හුස්මෙන් හිත පිට ගිහිල්ලා නෑ සතිය කැඩලා නෑ සමාධිය කැඩලා නෑ. බෞසුතු යෝගාවචරය දන්නා මේ සමාධිය කැඩලා සතිය කැඩලා නෙවෙයි අරමුණ විපරිණාමයටපත් වෙලා පරිසෞපාන්තරණයටපත් වෙලා කියලා. නමුත් ඒක යෝගාවචරය අදහන්නේ නැහැ. කවදාකවත් කමටන් වාර්තාවට දාන්නේ අහිතන්නේ ඒක වැරදිල්ලක් කියලා. ඉතින් එහෙම වෙනවනම් ඒකට හේතුව ගුරු රැගේ දෝෂය කියලා පන්දිස්වාංශ කියනවා. මොකද ඒ ඔය ශේෂ්ඨයේ හිටපු ලෝකෙටම හිටම එකම කෙනා උච්චරයි. ගුරු පන්දිස්වාංශ තමයි ඔය ඒ පොත ලියලා හරියටම පෙන්නලා දුන්නේ මෙන්න පුද්ගලික ලක්ෂණ මෙන්න පෞද්ගලික ලක්ෂණ. ඒකට ආප්තපද හතරක් ලියලා ලස්සනට මේකෙන් මේකට යන හැටි පුරුදු කරනවා. කියලා දෙනවා. ඉස්සර බුරුම යන හැම ටීම් එකටම අපි දවස් 10 රිට්‍රීට් එකක් තියලා ඒගොල්ලන්ට කියලා දෙනවා මෙන්න මේකයි බුරුම ගියාම උගන්වන්නේ ඒ නිසා ඒක දැනගෙන යන්න හැබැයි ගිහිල්ලා භාවනා කරලා බලන්න මේක වෙනවද කියලා මෙතන ඉන්න ඔක්කොම භාවනා කරලා තියෙනවා අත්දකලා තියෙනවා කිසිම කෙනෙකුට මේක මේ යමක් දිහා බලාගෙනකොට ඒකේ තියෙන අත්‍යන්ත ලක්ෂණ නොබෝ කලකින් නැති වෙලා යනවා පෞද්ගලික ලක්ෂණ නොබෝ කලකින් නැති වෙලා යනවා අනන්‍යතාවයේ නොබෝ කලකින් නැතිලා ගිල ඒක පොදු දෙයේ යමක් බවට පත් වෙනවා. සමස්තය තුල දීවිලා යනවා. වියකිලා යනවා. මෙන්න මේක බලන්නත් බැරි තරම්. අර ආසාවෙන් වෙන් කරගත්ත Tamange මැණික ගල් කැටයක් කියලා තේරුම් ගන්නට හිත දෙන්නේ නැහැ. මෙච්චර මැණික් ගල් අතරින් මේක මැණිකක් තෝරගත්ත පස්සේ ඒකත් ගල් කැටයක් ඒකත් වැලි කැටයක් කියලා තේරෙනකොට අර ඔක්කොම Taman අර ආඩම්බර කරපු දෙ නැතිලා යනවා. එහෙම නැත්නම් හඳුන් ගහක් තෝරගන්න. ලෝකෙම තියෙන ඔච්චරයි. නමුත් මේකත් වියකෙනවා. ලුණු මිදෙල්ල විතරක් නෙවෙයි හඳුනත් වියකෙනවා. අන්න එක තේනකොට නිකන් තමන්ගේ ආත්මේ විය කියලා යනවා. ඉතින් ඒ නිසා මේ පෞද්ගලික ලක්ෂණේ පොදු ලක්ෂණයට මාරු වෙන වෙලාවේදී මානසික අසහන තියෙනවා නම් ඩබල් වෙනවා. කායික රෝග තියෙනවා නම් ඩබල් වෙනවා. ඒ නිසා හොඳ මානසික කායික ශක්තියකින් ගියොත් වෙනවා. ඔය වෙනස් වෙන්නේ අරමුණ නෙවෙයි උඹේ හිතේ. උඹේ හිතේ මේ වර්ග ભેද, පන්ති ભેද තෝර තෝර හිටියට කොයි එකත් එකයි. කොයි එකක් කක්කා. වෙන එකක් කියන්නේ ඒකයි නෙමෙයි කක්කා. හොඳ කෑල්ල ගන්න දෙයක් නෑ ඕකේ. උඹ මෙතෙක්කල් පළවෙනියා වෙන්න උත්සාහ කරා. හොඳ කෑල්ල ගන්න උත්සාහ කරා. ජේල් ගෙඩියක් නම් මුල්ලැවරියෙන් ඕනේ උඹට. දාහනේ ගෙදරට ගියාම පළවෙනි සැරේම වතුර අල්ලන්න ඕනේ උඹට. ඒකනේ උඹ ඉල්ලපු දේ. වතුර වතුරමයි. කේලිඩිය කොහෙන් ගෑවත් එකයි කියලා මේක තේරුම් ගැනීම ආත්ම නිෂේධනයක් වෙනවා. එතකොට අපි උපේවු සියලු නම්බුකාරකම් බිඳුවට බහින. ඒ බිඳුවට බහින එක අපි රිවසන්න බැරි නැත්නම් මේ පුදු ලක්ෂ පෞද්ගල ලක්ෂණ පොදු ලක්ෂණ වෙන එක නෙවෙයි. මේක මේ මගේ හිතේ පෙරලියක්. මගේ හිතේ පෙරලි වෙනකොට දැන් යන්නේ ඒකත්වයට. ඔක්කොම එකයි. මේ සංසාරේ කිසිම තැනක හොඳ නරක කියලා දෙයක් නැත්තේ. බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා මේ සංසාරේ ඔක්කොම දීලා දැම්මත් එක ලේස මාත්‍රයක් තිබ්බොත් ඒකෙත් සංසාරේ ගඳ ගන්නවා. අසුචි මූත්‍රා වගේ කියලා. අසුචි ඊටාම සුළු කොටසක් තිබ්බත් ගඳයි. මූත්‍රා ඊටාම සුළු කොටසක් තිබ්බත් ගඳයි. ගොඩක් තිබ්බත් ගඳයි. ඉතින් සංසාරේ කොතනක ඇල්ලුවත් සංසාරේ ඇල්ලුවා. එනිසා මේ සමස්තයට අඩු කරනවා කියන එක ලේසි නෑ. නමුත් ඒක පිළිගන්න අපේ හිත ඉඩ දෙන්නේ නෑ. මොකද අපි හැම වෙලාවෙම පෘ탁 පෘ탁. මම වෙනස්. මම උතුම්. මම දන්නවා. මම ශ්‍රේෂ්ඨයි කියන්න හදන නිසා මම අල්ලන්නේ දන්න දේ. ඒක අනිත්‍යවට සම වෙනවා කියලා කියන්න අපි කැමති නැහැ. මම මේ තෝරාගත්ත මැනික නිකන් ගල් කැටයක් කියලා කවුරු හරි කිව්වොත් ඒක මැනිකට කරන නිග්‍රහකක මට කරන නිග්‍රහය. ඒ වගේ මම මේ තෝරාගත්ත සතරන් කැලල මේක පිත්තල කියලා කවුරු හරි කිව්වොත් මට කරන නිග්‍රහය. ඉතින් ඒක තමයි විද්‍යාවේ හැමදාම එදා රත්තරන් කරවලදී ඊගා විද්‍යාඥයා පිත්තල කරනවා. ඌ වෙට්ට පිත්තල වෙනවා ඊට පස්සේ. මුළු විද්‍යාවම කෙරුවේ ඔච්චරයි. හැම විද්‍යාඥයෙකුක ඊට ඉස්සලා හොයාගත්ත ඉතාම ශ්‍රේෂ්ඨම දේ බොරු කරලා පෙන්වන එක. නමුත් බුදුරජාණන් වහන්සේ හොයාගත්ත මේ වෙනස් වෙනවා කියන එක වෙනස් කරන්න බැරි කවුරක්වත් නැහැ. වෙනස් වෙනවා. ඒක නීත්‍ය ධර්මයක්. ඒ නිසා ඔබ මේ විශේෂයි සුවිශේෂයි කියලා උරේ කය එල්ලගෙන හිට යන්ත්‍රයකට දාලා තියාන හිටියත් ඕකෙත් තියෙන්නේ හතරමහා ධාතුන් විතරමයි. මරණයේදී මේ හතරමා 13 හතරමා 13ට එකතු වෙනවා. වළක්වන්න බෑ. භස්ම භූතස්මි ලෝකස්මින් පුනරා පුනරාගමන කෘතක් කියලා කියනවා. මේ භස්මවත් තිබෙ ලෝකයේ ආය පුනර්භවයක් ඔහෙත් තියෙන ආත්මය ආත්මයට ආත්ම කතාවක් නැහැ. පඩේ වටි වලට එකතු වෙනවා. ආපෝ ආපෝ ධාතුර එකතු වෙනවා. ඒක මේ ක්‍රිස්තියන් මලකෙවල් වල වල්ලවට පස්සේ ash to ash soil to soil කියලා පස් පස් ටිකක් දානවා මිනි පෙට්ටිය වලට. ওই පසට මේ පස එකතු වෙනවා. ඉන්නකම් කියන්න කැමති නැහැ මේකෙත් තියෙන්නේ පට වියාපෝ තේජෝ කියලා කියන්න කැමති නැහැ. මේක මේ ලාටු ගාගෙන උලාගෙන රූපලාවන්‍ය හදාන ප්‍රෝටීන් කාලා හදාගත්ත පත පට වියාපෝ තේජෝ. මේක සජීවි, මේක පිරිමි, මේක මගේ. මරුණාට පස්සේ බල්ලෙක්වත් බල්ලෝ එයියෝ නම් කන. අන්න ඒක ජීවත් වෙද්දී දකින්නයි කියනකොට. මේකත් ඔය පටවීමයි කියලා. අපි කැමති නැහැ. ඒ නිසා භාවනාදී මේ ආස්වාද ප්‍රසවාස දෙක දෙකේ වෙනස නෙවෙයි. ආස්වාද ප්‍රසවාසය පිම්බීම හැකිලිමයි සමානයි කිව්වොත් එimhe යුද්ධ කරයි අද. යුද්ධ කරයි මම මාස 18ක් බුරුමේ ගිහලා බැනුම් ඇහුවා භාවනා කරන්න මම ආනපානි. කමටහන් සුදුනට කියන්නේ නැහැ. බලහන් ඉන්නකොට ඉන්නකොට දෙකේ වෙනස නැති ගම බලන්නේ මොකද්ද? ආනපානි. බලන්නේ කියලා බලන්න ගුවන් කිව්වනේ දෙකේදත් කියලා කිව්වනේ පිම්බීම හැකිලිම කරන්න ඕකෙල්ල හරියන්න ගිහලා පිම්බීම හැකිලිම කරනවා කියලා. ඉතින් මට තේරෙන්නේ මේ මොන හුස්ම ගත්තත් මේ පිම්බුණ හැකුණා කිව්වත් ආනපාන කිව්වත් ඔගේ බුදුම් මේ පීයෙන් අයින්න පුළුවන් නම් පීයෙන් අයින්න. පන්දිසාන්තට මං ගිහිලා කිව්වා ස්වාමීන් වහන්සේ මම මහසී පොත පරිවර්තනය කරා. මහදී සයිඩෝ දිගටම පොත ලියලා තියෙන්නේ ආනාපානට සාපේක්ෂව. අටවෙනි සංශෝධනයේදී ෆුට් පොන්ට් එකක් දාලා තියෙනවා. පාද සටහනක් පිම්බීම හැකිලීමත් මේ වෙනුවට ගන්න පුළුවන් කියලා. දැන් ඒක කිව්වොත් මරනවා. පොත පරිවර්තන කරපු නිසා මම දන්නවා. මම කිව්වා සෝන්ස දැන් මොකද කියන්නේ? උභාන්තල මේ මහා පිම්බීම කැකිනීම කල්ලන් නැටුවට මහා තීතාට ක්‍රමේ හොයාගත්ත එකනා ක්‍රමේ හොයාගෙන තියෙන ආනපානසයි. ඒක එහෙම තමයි. ඉතින් අපි සුණා ස්වාමීන් වහන්සේගෙන් ගෞරවයක් වශයෙන් පිම්බි වැකිලිම කරනවා. පිම්බි වැකිලිමත් එකයි ආනාපානෙත් එකයි ඔය පොදු ලක්ෂණ ගියාට පස්සේ ගෑනි මිනිහත් එකයි. සක්මනයි පරියංකයයි දෙකත් එකයි. හිටගෙන හිටියත් එකයි ඉඳගෙන හිටියත් එකයි. ඉතින් මේ භාවනා ක්‍රම හදන කට්ටිය ඕකට කැමති නැහැ. ඒ යාගේ භාවනා ක්‍රමයේ කියනවානේ. මේක පිම්බීම හැකිලිම ක්‍රම මේක සමත ක්‍රමය මේ විපස්සනා. මේ සීරම හැඳි ගෑවිලේ ගියාට පස්සේ ඒක මේක මේ මේ මේ මොනවාද ඒ කවියක් තියෙනවා මේ කාගේද පෙන දාන මේ රාකලේ. මට ඒ පළවෙනි පදේ මතක නැහැ. ඔක්කොම පැහැෙන එකක් විතරයි උගේ තියෙනවා. ආනාපානෙ පැහැෙන කොටයි, පිම්බීම හැකිලිම පැහැෙන කොටයි, වම දකුණ පැහැෙන කොටයි වෙනසක් නැහැ. තියෙනවා මුලදී වෙන් කර කර බලපං කියලා කියනවා. මොකටද ඒ? පොයි වෙන් කරලා ගත්තට ඕකත් අතෙන්නම තමයි තැඹිලා යන්නේ. අන්නේ ඒකත් විතර ගියාට පස්සේ ඒක ලොකු දෙයක්. අදහන් දෙපා මේක කෙලවර නෙවෙයි මේ රූපාන්තරනේ එක ජවනිකාවක් විතරයි. මේක අභිඥාවෙන් දැනගන්නයි කියලා. දැන් ඒකල ඒකල වල ඕකට බැඳෙන්න එපා. මේ මෛත් එක්ක ආපු කට්ටිය තාම වම දකුණ කරන්නේ. ඒගොල්ලෝ තාම එසවීම වේවිතන් කරන මම නන්නේ. මම gediy පිටින් බලනවා කියලා ඒක මහා ලොකු දෙයක් නෙවෙයි. මේ චක්‍රේ රවුම එක තැනක්. හැබැයි අර නා ඒකත්වයේ කඩන්න නානත්වය අවශ්‍ය කරනවා. නානත්වය ගන්නට ඒකත්වය අවශ්‍ය වෙනවා. මේක කරන්න බෑ කොහොමඩක්වත් පුත්තජනයට. පුත්තජනය එක්කෝයේ බෙදා බලන ක්‍රමයේ ගත්ත එකාට සමස්තය බලන්න තේරෙන්නේ සමස්තය බලපේකාට බෙදා බලන ක්‍රමයේ දක්වන්න කැමති නැහැ. බෙදා බලන ක්‍රමයේ විද්‍යාවට වැටෙනවා සමස්තය ආගමට වැටෙනවා. ඒ නිසා ආගම විද්‍යාවට කැමති නැහැ විද්‍යාව ආගමට කැමති නැහැ. බුද්ධ ආගම පමණයි සරුවචනanse විතරයි මේ දෙක දෑතර ගත්තේ. මේක දැන් හොයාගෙන තිනවා ස්නායු වෛද්‍ය විද්‍යාවේ වම් මොලේ නානත්තේ දකුණු මොලේ ඒකත්වයේ කියලා. එක මිනිස්සෙගේ ඔළුවේ වම් පැත්ත හැම වෙලාවෙම නානත්වයට බලන්නේ. වේදා බෙදා වෙන් කර කර විභජ්‍යවාදේ වැඩ කරන්නේ. ඒක පරුස ලකුණ පෙන්වනවා. පිරිමි ගතිය. දකුණු පැත්තේ තියෙන සමස්තේ. ඔක්කොම ඔහෙන් ගියත් කෑලි කෑලි ඔලුව උසන්න ගියා සමස්තේ තියෙන්නේ. හරිම సౌందర్యාත්මකයි. ඒකට දෙන්නෙම නෑ අද කාලේ ඉඩක්. අද කාලේ තියෙන මේ තර්කෙට ගහ බැන ගැනීමට එකිනෙකා පරයාජය ගැනීමට නමුත් ඒකත්වයට ගියත් ඒකත්වයක් නිවන නෙවෙයි නිවන කියන්නේ ඒ නිසා මේ අද කතා කරන්නේ මේ ඒකත්වය ගැන ඒකත්වය බොහෝ විට ගත්තට පස්සේ මේ උත්තරම தත්වයකටපත් වෙනවා ඉහළ தත්වයකටපත් කරනවා ඒකත්වයේ කියවට පස්සේ පරමාත්ම කියලා ගන්න එකට. ਸਰව ව්‍යාපී. ਸਰුවඥයි. හැමතැනම තියෙන හැමදේම දන්නවා. ඒකෙන් කොටසක් තමයි උඹලඟ ජීවිතේ තියෙන කරුණා කරලා ඒක පරමාර්ථයත් එක්ක එකතු වෙන්න අරපන් කියලා. නමුත් පරමාත්මය උසස් නැහැ. මම මේකට බාලෙක් නෙවෙයි. මේ වාලෙක් වෙන්නනේ අපි මේ දෙයියම්ම වාගෙන තියෙන්නේ. අපේ තියෙන නිහිනකමටනේ. අපිට මේ සුපීරිය කෙනෙක් නැතුව ඉන්න බැරි වෙලා තියෙන. රජ කෙනෙක් නැතුව ඉන්න බැරි වෙලා තියෙන. අපි ඒ තරම්ම හිතනවා අපිට නාස්ලනොත් දාලා කවුරු හරි අපිට කියලා දෙන්න ඕනේ කියලා. ඒ නිසා තමයි මිනිස්සු මේ අත්කිල මතානුയോഗයට හරිය කැමති. කයට බද දීලා සුපීරිය කෙනෙක් තියාගෙන කැමති ශ්‍රේෂ්ඨකමට. මේකත් හොඳ නෑ. නැත්නම් මම සුපීරිය කියලා හිතන්න යන්නත් හොඳ නෑ. මම ඔක්කොට මෙඩිය උතුම් මම ඒකත් ඒ කියලා හිතන්න යන්නත් නරකයි. උන් ඔය දෙක එකිනෙකට ප්‍රත්‍යুৎපන්නව පවතින්නේ. ඒ නිසා ලෝක ජනතාවෙන් වැඩි කොටසක් මේ නානත්වයටයි කැමති. ඒ නිසාද ගෑනුන්ගෙත් පිරිමි ගති වැඩි. පිරිමින්ගෙත් තියෙන ඒ මගේ කොටස කඩා ගන්න හදන ගතිය වැඩි. පොදුවේ වස්තු සමස්ත වෙනවට මිනිස්සු කැමති නැහැ. මගේ ඉඩම මගේ කාර් එක මගේ දේ කියාගෙන ඒක සුපිරි තත්ත්වයකට ගෙනියන. ඒක තමයි মালටිනේෂනල් කම්පැනි මනුස්සයගේ තියෙන මේ අමනකම දන්නවා. ඩාංගලි වල ඒකටම පොහොරක් දෙනවා. ඒකට ඉස්සලා තිබුණ ගෑනුන්ගේ ආව තිබුණේ සමස්තය. సౌందර්යය. පොදුවේ බලන ගතිය දැන් ඒකත් ගිහිල්ලා. කිසිම කෙල්ලෙකේ තුල පෙම් ගතියක් නැහැ ආද. කේමනන්ද ස්වාමීන් කියනවා ඉස්සර කෙල්ලෝ දකින්නට මූණ පෙම් පාටක් තියෙනවා. අද ගිහිල්ලා බලන්න සිංහ මේ තායිලන්තේ පුදුමාකාර කෙල්ලෝ තුලගෙන හොඳටම කොටට ඇඳගෙන ඉන්නේ. නමුත් කිසිම පෙම් ගතියක් නැහැ මූණේ. වේලිලා. දැක්කට ආස හිතෙන්නේ නැහැ. බුරුමේ ටිකක් තියෙනවා. කියහම මේ ගෑනු ටික hina වෙලා ඉන්නවා. උන් දිගට තාම අඳින්නේ අඳින්න දෙන්නේ නැහැ. එකම තාන ඇඳුම අඳින්නේ ඒවට දැකපම මිනිස්සු hina වෙලා කතා කරන ගතියක් තියෙනවා. මේ ගෑනුන්ට මේ ඒකත්වයට ගිය නානත්වයට ගියාට පස්සේ ගෑනුන්ගේ ගෑනු ලාලිත්‍යක් නැහැ. උන් දැන් බොඩි බිල්ඩින් කරලා ගට්ස් පෙන්නගෙන ඉන්නවා මේ කරන පාරන්නේ. අයියෝ ඉතින් ඕකද පිරිමියෙක් බලාපොරොත්තු වෙන්නේ ගෑණියෙක්ගේ. මේ ඒකත් වේ නානත් දෙකට කඩලා දෙක පටලවිලා තියෙන්නේ දැන්. පටලවලා තියෙන්නේ. කොච්චරද කියනවනම් ලස්සන පිරිමින්ට පුළුවන් කිස්රි ලිංගයක් බද්ධ කරගෙන වෛශ්‍යවෘත්තිය කරන්න. අවුරුදු 5ක් කරපුවම කෝටි ගණක් හම්බ කරතයි. සිංගප්පූරු ගිහිල්ලා කරනවා. ඉන් පොඩ මාරුවට ඒ ට්‍රාන්ස්වෙස්ටයිසිස් කරගත්තට පස්සේ ප්‍රංශේ ඉන්න ගොඩාක් වෛශ්‍යවෝ පිරිමි. ඒ ලිංගික හෝමෝන දාලා දැම්මට පස්සේ ඔක්කොම අවශ්‍ය කැලිටි කේනවා. ඉතින් මේක දැක්කට පස්සේ හිතනවා මේකත් ලෝකයක් දහරමානිස් කියලා හිතනවා. යකෝ අර තිබුණු సౌందර්යයත් මොකක්වත් ඇත්තේ නැහැ. ඒ වගේම හැම පිරිමෙක් තුළමත් තියෙන ওই సౌందර්ය ගත කරන මේ කැමති වෙන ගතිය. මේ දෙක අතර මේ මාරුවේදී පිස්සු වෙදෙන්න දෙයක් නැහැ. බයිපෝලා යන්න දෙයක් නැහැ. ෂිසොෆීනියා වෙන්න දෙයක් නැහැ. මේ ඔලේ ඇතුළේ දෙන්නම ඉන්නවා. ඒකත්වයේ බලන එකක් තියෙනවා නානත්වයේ බලන එකක්. දැන් දෙකම තියෙනවායි කියලා දැනගත්තා නම් තව කෙනෙකුට හැදිලා තියෙන පිස්සුව ගැන හිතා ගන්න පුළුවන් මේ මනස මේ ඒකත්වයේ අල්ලගෙන දැඩි වෙලා. මෙයා නානත්වය අල්ලගෙන දැඩි වෙලා. බුදුන්සේ කියනවා ඒකත් නිසා නානත්වය කියන එක ලෝකේ දිහා බලන්න පුළුවන් දෘෂ්ටි කෝණ දෙකක්. පු탁ජනය දන්නේ නැහැ. අල්ලගත්ත දේ විතරමයි දන්නේ අනිත් කටට පිස්සු කියලා කියනවා. සීක පුද්ගලයා දන්නවා මාතුලම වරක ඒකත්වයට යනවා වරක නානත්වයට යනවා. හිස්මේ වාඩි වෙච්ච ගමන් හුස්මි වාස ආසල් ප්‍රසවාස වෙන් කර නානත්වේ පේනවා. බලහන බලනකොට දෙකම ඒකත්වයට යනවා. සමාන වෙනවා. භක්මන්ට ගිය ගම මේ වම මේ දකුණ කියලා පේනවා. ටික වෙලා ගියාම gediya පිටින් යනවා. වම දන්නේ නැහැ දකුණ දන්නේ නැහැ. මේ හොඳට දන්නවා සතිය තියෙනවා කියලා. බත් කන්න ගියාම කලවම් කරගත්තට පස්සේ ඔබ රතු බද්ද සුදු බද්ද මොනවද කලවම් කරේ ප්‍රශ්නයක් නැහැ. කලවම් කරුවා කෑවා ඉවරයි. උකට අය තෝරන දෙයක් තියෙනවනේ. කෝස් එක දීලා පිංගම් හතක් දීලා ඉවරලා එකට එකට එකට එකට කෝසස් දෙන්න පුළුවන්. උදේට රැයට දවල්ට මොන මගුලක්වත් නැහැ සරුවචන්සගේ ඒක බත් ටික ඒක සෙයියක ඒක බතක් ආවම ඒක ඇඳේ බුදියපන්. ඉතින් ඒකේ තියෙන මේ ඒකත්වය කියලා කියන එක ලැබිය යුතු අත්දැකීමක් වුණාට අත්දැකීමක් වුණාට ඒක මම එනෙන් ගන්න එපා. ඒක අනික් අයට කරන්න බෑ කියලා මට විතරයි කරන්න පුළුවන් කියලා ආඩම්බර වෙන්න යන්න එපා. එතකොට ඒකෙත් බැඳීමක් ඇති වෙනවා. නිසා සීක පුද්ගලයා ඒකත්වයේ මඤ්ඤණා කරන්නේ නැහැ. ඒකත්වයේ දෘෂ්ටි කෝණයෙන් බලන්නේ නැහැ. ඒකත්වයෙන් බලන්නේ ඒකත්වයේ මගේ කියාගන්නේ නැහැ. දන්නවා මෙතෙක්කල් මං මේ নানা දේවල් වලට කැමති වෙච්ච මම දැන් කොයි දෙයකටත් කැමති ගතියක් සමාකාර ගතියක් තියෙනවා. ඒක මම ලකුවට ආඩම්බරයට ගන්නෑ. මේ භාවනා ගමනේදී හම්බ වෙන තැනක්. ආයෙත් මේක නානත්වයට යන බව මතක තියාගන්න. නානත්තර ගියාට ස්ථිරහානියක් වෙන්නේ නැහැ. ආයෙ එකත්තට එන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඒකත්වේ නානත්තර ගහන නානත්තෙන් ඒකත්තර ගහන එක තමයි උච්චේද දිට්ඨියෙන් සාසත දිට්ඨියට ගහන්න ඕනේ. සාසත දිට්ඨියෙන් උච්චේද දිට්ඨියට ගහන්න ඕනේ. එහෙම නැත්නම් අපි එකක් අල්ලගෙන මතවාදී වෙනවා. එතකොට F2 වෙහිච්ච කෙනෙක්ගේ එක හැක් සහිත එක ස්පොට් එකක් වෙනවා. එක ස්පොට් එකට පෙනුනට ගැඹුර පේන්නේ නැහැ. ගැඹුර දකින්න F2ම තියෙන්න ඕනේ. ඒ නිසා වර එක ආනාපානේ විස්තර සහිතව බලන්න. මේ මුල, මේ මැද, මේ අග කියලා. සමහරට දැන් මම ආනාපානේ ඉන්නවා. මම දන්නේ නැහැ ඒක ආස්වාස් ප්‍රසවාසය කියලා. ඉතින් අර හාමුදුර කෙනෙක් රජගෙදෙට්ට ගිහිල්ලා වදෙන් පොරෙන්ලු ගෙනිච්චේ. ඉතින් රජුරෝ ඉතාම ගෞරවයෙන් හරි ගැසලා දීලා වඳිනකොට සුවපත් වේවා මහරජා කිව්වලු. ඊට පස්සේ රජුරෝ ගිහලා දෙවින්නාන්සේ වඳිනකොට සුවපත් වේවා මහරජා කිව්වලු. දෙවින්නාන්සේට. ළඟ ඉන්න පොඩි ආමරන්ට හරි අප්සට්ලු මේ නාකියා ගිහිල්ලා කරන වැඩ නිසා රජගෙදෙට ගිහිල්ලා කිච වෙච්චාම මූණක් මැරලා ඒට ඇඳ ඇවිල්ලා අපිටවත් <laughs> දානයක් ගන්න හම්බ වෙන ගිහිල්ලා පන්සල ගියාට බැන්නලු. උඹ වංශ මොකද්ද මේ කියන්නේ පීලින්න පිස්සුව මේ රජුරෝ වංශයටත් සූපත්තිව මහරජා කියනවා. දෙවින්නාසේ වංශයටත් සූපත්තිව මහරජා. අනේ නම මං කවුරු වෙන්දන්නේ මං සුද්ධ දකින්නකොට සූපත්තිව කිව්වා දෙවි මහරජා කිව්වා එච්චරයි මං දැක්කේ නෑ. බුඩියාමුදුන්ට එහෙම බෑ. දෙවින්නාන්සට සූපත්තිව දෙවින්නාන්ස කියන්න ඕනේ. රාජ්‍යරුවන්ට සුගතම මහරජ කියන්නේ. ඉතින් භාවනා කරන්න ගියාම උදේටත් good morning කියන හැන්දටත් good morning කියන ගාලල්ලා. සුබ අලුත් අවුරුද්ද හැමදාම සුබ අලුත් අවුරුද්ද. මොකද පංචස්කන්ධයට හැමදාම අලුත් අවුරුදු. හැපි නිව් ඉයර් නෑ. ඉතින් greetings නෑ. සුභාසින්තර නෑ. මොන සුභාසින්තර කරන්නේ මේ morning වලට වෙන සුභාසින්තර, evening වලට වෙන සුභාසින්තර මොකක්වත්ම නෑ. සුද්ධ විතරයි පේන්නේ. ඉතින් සාමාන්‍ය ලෝකෙට ගියාම ගොරකෑ කියලා අයින් කළා දානවා. ඒක උනාට ඒකවත් නම්බුවට ගන්න එපා. මම සුද දැක්කා විතරයි ඉන් එහාට මම බැලුවේ නෑ. අපේ අම්මා ඉන්නකොට කියනවා බලලා බත් කනකොට ඇස් දෙක වහගන්නු කන්න. පුකාටවත් කන්න බැරි වෙනවා බත් දෙක බත් කොට ඉස්සරහින් කකුල් දෙක තියන කාගෙන කාගෙන පිටිපස්සෙන් පිටිපස්සෙන් නලු මේ බලන්නේ නැතිලු. ඒකලා ඌ ඇහුවොත් එහෙම කවදද බත් කෑවේ කියලා අනේ බතක සුදක් දැකපු කාලයක් මතක නැහැ කියනවා. නෑ ඌ කියනවා. බත් කනකොට ඇස් දෙක වහන ගන්නේ ඌ දන්නේ නැහැ මේක බුරියානි දන්නේත් නැහැ පීට්සා දන්නේත් නැහැ බද්ද දන්නේ නැහැ කනකොට ඇස් දෙක වහන කාපන්. ඊට පස්සේ කෑවද කියලා ඌත් නැහැ කියනවා. අයියකෝ මේක අනේ මං සුදවත් දැක්කේ නැහැ කියනවා. බත් බතක සුදක් දැකපු කාලයක් මතක නැහැ කියනවලු ඇහුවොත් එහෙම. මේක තපතක් කියලා අපිට ඉතින් අම්මා කියපු නිසා ඉතින් ඔය විහිළුවට ගණන් ගත්තට භාවනා යෝගාචරයට ගෑනු කෙනෙක් හම්බෙච්චාම කෝ පිරිමි කෙනෙක් හම්බෙච්චාම කෝ රාතන් වංශ නමක් වෙච්චාම මේක ඔක්කොම පේන්නේ හතර මහා ධාතුන් වලට විතරයි. ওই තේරලි වේරි ඔක්කොම තියෙන එකෙන් තමයි අපිට මේ ආතතිය ඇවිල්ලා තියෙන්නේ. ඔක්කොම තුන දෙකේ කලවම් කරලා කොන්ක්‍රීට් වගේ ගැහුවනම් ඉවරයි. ඒකට කියනවා අෂ්ටලෝක ධර්මයේ කම්පාණ වීමේ ක්‍රමය. මේකවත් අල්ලන්න එපා. මේ යන ගමනේදී සමස්ති පේනවා, ගොජේ පේනවා, gediya පිටින් පේනවා. ඒක දැනගන්න හිත ඉන්ද්‍රිය බද්ධ විඥානයේ ඉන්ද්‍රියංගෙන් අනින්ද්‍රිය බද්ධ වෙනකොට මේ වෙනදී. මේ එකම විඥානේ. gediya වටේට තිබුණ විඥානේ ඇතුළට ඇතුළට ඇතුළට ඒකාග්‍ර වීගෙන යනකොට අතරමැද තනක් වෙනවා බාහිරේ සම්බන්ධයත් එක්ක නැති වෙන. ඒ කියන්නේ ඉන්ද්‍රිය බද්ධ නැති වෙනවා. උදාහරණයක් වශයෙන් කිව්වොත් ඔරුවක් මුහුදට දැම්මට පස්සේ ගොඩබිම පේනකම් මුහුදු ඔක්කාරේ ඉන්නේ නැහැ. ගොඩ බිම නොපිනී ගියම හාත්පස වතුරනේ. ඔක්කාරයක් එනවා. මුහුදු උණ හැදෙනවා. මුහුදු දිශා මාරු වෙනවා. කොයි පැත්තටද යන්න ඕන දැන් දැන් පදින්නේ දියඹටද ගොඩටද දන්නේ නැහැ. මුහුදු මැද කැලේට ගියාම හත් දවසක් කැලේ ඇතුළේ ගියාට පස්සේ හත් කැලයකට කියලා එකක් තියෙනවා. ඊට පස්සේ දිශා මාරු වෙනවා. ගම කොහෙද ආවත මත මතක නැහැ. වාලුකා කාන්තාරයකට යනකොටත් කාන්තාරේ මැදට යන්න යන්න දිසා මාරු වෙනවා. ඉතින් ඒකට අපි හරි බයයි. ඒකයි අපි මේ සාන්තු නායකෙක් තියා සාතු නායකෙක් තියාගන්නේ. එයා දන්නවා මේ යන දිහාව. භාවනා කරනකොට දිසා මාරු වෙනවා. ඒක තමයි ඔය පිස්සු හැදෙන්නේ. ඒ තමයි මානසික රෝගය. මේක දැනගෙන යන්න මේ කායට තියෙන ආසාව සහ ජීවිතේ තියෙන ආසාව. ඒ නිසා සමස්තයට යනකොට එක එකක තිබුණු වටිනාකම් නැති වෙලා යනවා. ඉතින් ඒක පේන්න තියෙන්නේ මේ රත්තරන් තිබුණ එක මේ සරුව පිටතල වෙනවා. මේ මණික කියපක මේ ගලක් බාටපත් වෙනවා. ගලත් මණිකක් වෙන්නත් පුළුවන්. මෙව අතර මේ අගයන් ආඩම්බරයන් දීම හරියට ඩොලර් එකේ වටිනාකම උච්චාවච වෙන්න වගේ දෙයක්. ඔකට කියනවා ෂැඩෝ ප්‍රයිසිං කියලා එකක් කැල්කියුලේට් කරන්න හරිම අමාරුයි. ඇමරිකාවේ ඩොලර් එක වැඩනකොට අපේ ඩොලරේ කීයක් වෙන්න ඕනද කියලා. එහෙනම් එහෙම වෙනකොට අපේ පුද්ගලික දවසක පඩිය කොච්චරක වෙනස් වෙන්න ඕනද කියලා. ඒක වෙනස් වෙනවා. නමුත් මේ මිනිහා වෙනස් වෙලාවත්, ගුණේ වෙනස් වෙලාවත් නෙවෙයි. ඒව නිකන් මේ ලෝකයේ ඉහළ පහළ යන දේවල් නිකන් වඩදිය බාදිය වාගේ. ඌවත් එක හැම එකම ආර්ථිකයත් වෙනස් වෙන ඔක්කොම වෙනස් වෙනවොත් ඌව කල්පනා කරගෙන ඉඳ ගියොත් අපිට භාවනා කරන්න වෙලාවක් හම්බෙයි. මේ ලෝකේ වෙනස් වෙන ලෝකයේ මේ ඔක්කොමත් එක නටන්න ගත්තොත් ඔය තොගේට සලකලා සමස්තයක් වශයෙන් දාලා ආනාපාන දෙකත් හැඳි ගෑවිලා ගියාට ගණන් ගන්න එපා. ඔයා ආයෙ වෙන් කරලා පෙන්නනවා. ආයෙ හැඳි ගෑවිලා පෙන්නනවා. හැඳි ගෑවිච්ච එකත් එකයි මේකත් එකයි මේක නානත්ත ඒකත් ආකාර දෙක මිස වෙන දෙයක් නෙවෙයි. හැබැයි නානත්වයට ගිය ගමන් උච්ඡේදවාදයට වැටෙනවා. ඒකත්වයට ගිය ගමන් සස්සතවාදයට වැටෙනවා. ඉතින් මේ අරමුණක පුද්ගලික ලක්ෂණ දැකීම සහ පොදු ලක්ෂණ දැකීම හරහා අපි සදාකාලික වාදයකට උච්ඡේදවාදයකට වැටෙන බව අපිට තේරෙන්නේ නැහැ. නමුත් මේ දෙකේ ගමන ඒ තප්පරෙන් දෙකෙන් හුස්ම රැලි දෙක තුනෙමුත් වෙන්න පුළුවන්. පැය ගාණක් භාවනා කරලා වෙන්නත් පුළුවන්. නමුත් මේ දෙකටම වාසනා ගුණය මේ දෙකටම ඒකට කියන්නේ විභව ශක්තිය උප්පත්ති ඉඳලම තියෙනවා. අපි කවදාත් පරීක්ෂා කරලා නැහැ. ඒ නිසා අපි ළඟ තියෙන හැකියාව, අපේ ළඟ තියෙන මේ සම්පත්‍ති කරගතිය අපි දන්නේ නැහැ. භාවනා කරනකොට අපි නොගිය ශේෂ්ඨ වලට යනකොට පේනවා අපේ මොලේ හාත්පසින්ම වැඩ කරන්න පටන් ගන්නවා. අපි සීළු දෙනා අතර එක්කෙනෙක් බාටපත් වෙන්නත් පුළුවන්. සමස්තේ එකෙක්. වැලි ගංගානංගගේ වැලියට වැලි කාන්තාරේ වැලියට යන. අනික ගාන මම සුවිශේෂී කරලා පෙන්නනවා. නෑ මම තමයි මෙහෙම මෙහෙමයි මේ මෙහෙමයි කියලා වෙනස් කළ මේ දෙකම මොන මනස පෙන්නන විකාර දෙකක්. විඥානයේ විසින් පෙන්නන විකාර දෙකක්. ඒකෙදි මේ කම්පැනි කැමැති අපි වෙන් කරලා දක්වන්නේ. ඔබ සුවිශේෂයි. ඔබ මෙහෙම මෙහෙමයි. ඊට පස්සේ අන්දගත්තට පස්සේ උට ඕන ගන්න කඩා ගන්න පුළුවන්. බුදුචානන්ස කියන්නේ අපි ඔක්කොම එක මට්ටමේ. බුදුහාමරොත් මිනිස්සෙක් මාත් මිනිස්සෙක්. මේ මේක අඳින්න එපා. මේ ඒකත්වය වැඩිපුර ගන්න එපා. එතකොට අපි නොදැනුවත්වම ඔය අද්වෛතයට වැටෙනවා. ඒකේ භයානකම තමයි බෞද්ධයන් වශයෙන් අපි දන්නවා බුදුන් උපදිච්ච දේශය අද බුද්ධ ආගම නැති උනේ ඔන්න ඔය අවිද්‍යාවයට වැටෙන්න ගිහිල්ලා. දෙකම මැද තියෙන ඒකත්වයට වැටෙන්න ගිහිල්ලා. ඒක නිසා මේක අපිට භාවනාදී අල්ලගන්න පුළුවන් වුණා නම් විශේෂයෙන් මේක මේ කමඨාන් සුද්ධ කරන වාර්තාවට දාන්න පුළුවන් වුණා නම් ඒක මං හිතනවා යුග මෙහෙවරක් කියලා. අද බෞද්ධයාට පොට්ටු තිබීමක් වෙනවා නැත්නම් ඇස්පෑදීමක් වෙනවා. මොකද මේ දේ තේරුම් ගැනීම නිවනට අදාළ වෙයි. මේ සංසාර ගැලවීමට මේක ඕන වෙයි කියලා අපිට හිතන්නවත් බැරි තරම් අපි මේ නානත්වයේ බැඳිලා, පෞද්ගලිකත්වයේ බැඳිලා, පාරිභෝගිකත්වයේ බැඳිලා මේ භෞතික දේවල් බැඳිලා ගත කරන්නේ. ඒකට ගහන්න තියෙන කෙවිත තමයි ඒකත්තේ. ඔය ඔක්කොම එකයි. අසුචි කෑල්ලක් ගත්තාම ඒක මුලට වැඩිය මැද හොඳයි මැදට වැඩිය අග හොඳයි කියන දෙයක් අසුචි තමයි. ඒ වගේ බුදුරජාණන්සේ පෙන්නනවා පෙන්නනවා සබ්බේ ධම්මා නාලං අබිනිවේෂය. මට පේනවා මුළු ලෝකෙම ධර්මතාව කොච්චරක් තියෙනවද? එකකටවත් රිංග ගන්න තරම් වටන දෙයක් නැහැ කියලා. එකක්වත් මගේ කියා ගන්න දෙයක් නැහැ. එකක්වත් මම කියා ගන්න දෙයක් නැහැ. එහිවි කිය අපි මේ අරයන් නොලබුදේ ඊයේ නොලබුදේ ලබා ගන්න බෑ දඟලනකොට අපිට තියෙන උත්තරේ තමයි ඒ කට්ටිය කොයි එකෙත් තියෙන එකමයි හතර මහා ධාතුන් විතරයි. ඒ නිසා ඕකේ පංගු peeru බෙදන්න එපා. උඹලට බත් දානෙට කැමේසට එන්න ගියාම ඉස්සල්ලාම වතුර පාර ඇල්ලුවේ නැතකොට ගණන් ගන්න එපා. කෙහෙල්ලවරිය මුල්ලවරියම නොදුන්නට ගණන් ගන්න එපා. තියෙන දේ කාලා හිටපන්. විශේෂම යෝගාවචරය. විශේෂම භික්ෂුව. ඒකට මේ මනුස්සයා බරක් නැහැ. යාට කියන සුබර කියලා. කිසි කෙනෙකුට බරක් නැහැ. යාට මේ පළවෙනියම දුන්නේ නැහැ කියලා මුල්ලවරිය දුන්නේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. එයා දන්න වෙන්න ඕන දේ වෙනවා කියලා. අන්න ඒකෙන් යෝගාචර ගොඩාක් වෙලා විතුරු කරගන්නවා. හැබැයි ඒ ලැබපු ඒකත්වය ආඩම්බර වෙන්න එපා. භවනා ජීවිතේ අනිවාර්යයෙන්ම පාතබිය යුතු රූපාන්තරණ අවස්ථාවක් මිස එතන නතර වෙන්නත් බෑ නතර නොතිටටි පශ්චාත්තාපයි මේක මතක තියාගෙන නානත්වයට සාපේක්ෂ දෙයක් ඒ නිසා මේ දෙක අවස්ථාන රූපව පාවිච්චි කරලා මේ ලෝකේන ප්‍රශ්න වලින් අපි ගැලවෙන්න ඕන උත්තර දෙන්න යන්න එපා කවදාකවත් උත්තර දෙන්න බෑ මේ ප්‍රශ්න වලට මේ අර කෙනෙකුට මූ ගහනවා මූ වෙනකොට ඌ ගහනවා මේකේ මේක වනවලා තියලා අපි දැනගන්න ඕනේ මේ ජවනිකා උත්තර දුන්නා අපි ඊගාව ජවනිකාට ගියා. මිසක් මේ ජවනිකාව අතගගා ඉන්න එපා. ඒකට කියනවා දැක්කව දේ දැකපමණ ඉවර කරපන්. අහව දේ අහව පමණ ඉවර කරපන්. ඊගාවට එන්නේ වෙන එකක්. ආහනේ ගතියට පාවිච්චි කරන්න මේ ඒකත්වයේ පිළිබඳ කතාව මම දන්නවා මම ගොඩක් කතා කරා නමුත් හරි අමාරුයි හිතාගන්න මේක තේරුම් ගත්තද නැද්ද කියලා තේරුම් ගත්තේ නැත්නම් වෙන්නේ මොකද්ද භාවනා කාලේ දික් වෙනවා කොහේ භාවනා කර කර ඉඳී ආචෛත්‍ය ගුණා බැඳා වගේ මොනවා වෙනවද දන්නේ නැහැ. හනුම දරපැලුවා වගේ පොරොවේ ගන්න දෙයක්වත් නැහැ. දරවල ගන්න දෙයක්වත් නැහැ. කරතිත් කරගට ඒක තමයි වෙන්නේ. මේ මේ දෙක අතර වෙනස අල්ලගත්තේ නැත්තම් මේක බුදුරජාණන්සේ විස්තර කරලා තියෙන දෙයක්. විවිධලා කරුවේ නැත්තම් අපි මේ ආස්වාද ප්‍රසවාසය අහුන්නේ නැහැ කියලා හෝ ආස්වාදයේ මුලැමැදාක අහුන්නේ නැහැ කියලා උනටනවා. ඒකත්වයේ තියෙන වෙලාවේ නානත්වය බලන්න යන්න එපා. නානත්වයේ තියෙන වෙලාවේ ඒකත්වය බලන්න යන්න එපා. එකම දෙයක පෙන්වන දර්ශන දෙකක් මේක. අන්නේ දෙකටම සමහිතෙන් කටයුතු කෙරුවොත් එකට විශේෂයෙන් ප්‍රේම කෙරුවේ නෑ. එකක් නැති වුණොත් කනගාටු වෙන්නේ නෑ කියන මේ දෝෂය අඩු කරගන්න පුළුවන්. ඒ නිසා භාවනාවේදී මේ කමඨාන සුද්ධ වීම නැත්නම් මේ දාර්ශනික දැක්ම වෙන්නේ නැතුව අහම්බෙන් සෝවාන් වෙයි කියලා හිතන්න එපා. ඔහොම කර කර යනකොට වෙලාවක සෝවාන් වෙයි කියලා හිතන්න එපා. මේක අනිවාර්යයෙන්ම මනසින් විග්‍රහ කළ දත යුත්තක්. ඒ මතක් කිරීමත් එක්ක දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සියලු දෙනාටම මේ අවබෝධ ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.